ගෞරවනීය සංග්‍රහයෙන් අවසරයි. නේවාසික පාතක මහත්මිය සම්බන්ධ කරන අපි සෙනසුරාදා. ලදල දවස්තාවේ මේ වගේ ධර්ම සාකච්ඡාවක් පවත්වන පුරුද්දක් තිබුණා. අපිට ගොඩක් වෙලාට හම් වෙන්නේ මේ එක එක මගේ බාහිර ගමන් නිසා අපි 9 වෙනි මාසේ ඔක්තෝබර් මාසේ 20 අපි හම්බෙලා තිනවා. ඔව් ඉතින් ඒ වගේ හම්බ වෙච්ච වෙලාවෙ පැය එකමාරක පමණ කාලයක් ගන්නයි අපේ අපේක්ෂාව මුල් විනාඩි සුවල්පේ අපි විවස්ථා සීපත් කර ගැනීම සඳහා ගත කරනවා ඊට පස්සේ අපි සාමාන්‍ය ඵල සූත්‍රය ඉස්සරහින් තියාගෙන ඒකේ කොටසක් සාකච්ඡාට ඉදිරිපත් කරලා ඒක මතින් හෝ අපේ අපේ භාවනා ජීවිතය සම්බන්ධ භ්‍රමචරි ජීවිතය සම්බන්ධ අපිට විශ්නා ගන්න පුළුවන් කියලා හිතන ප්‍රශ්න අපි සාකච්ඡාට ලක් කරන ධර්ම සාකච්ඡාවක මාර්ගයේ ඉතින් මේ සූත්‍රය කොටස කියුවට පස්සේ අපි සභාව විවෘත කරන විවෘත සාකච්ඡාවකට සම්බන්ධ වෙන අයට අවස්ථාව කර ගන්න පුළුවන් අදහස් ප්‍රශ්න මත ප්‍රකාශ කරන්න. සමහරට මෙල්බන් නගරින් මේ භාවනා කරන පිරිසත් අද දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වෙනවා. ඒ අනුව අපි පැයකමාර කාර්ය ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ මතක් කිරීමත් එක්ක අපේ දවසේ පළවෙනි අංකය විවස්ථාව සීපත් කර ගැනීම අපි කරන්න බලාපොරොත්තු වෙනවා. එරුවන් සරණයි. එරුවන් සරණයි. ඔය පැත්තේ මොනවාර තියෙනවා කනෙක්ෂන් වල අප්සෙට් එකක් මම හිතන් ටික වෙලාවක් යනට හරියයි කොහොමද රිසෙප්ෂන් එක? හරි රිසෙප්ෂන් එක හොඳයි. හොඳයි අපි එහෙනම් පටන් ගන්න හදන්නේ යෝගාශ්‍රමීය කතිකාවතේ පළවෙනි කොටස කියවණ්ඩයි. ඒ නිසා සියලු දෙනාගේම මම කාරුණික අවධානය යොමු කරනවා මේ විවස්ථාවේ මුල් අංක 26ට. යෝගාශ්‍රමීය නමෝ තස් කියලා පටන් ගමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යෝගාශ්‍රමීය කතිකාවත සුවක්ඛාතං බ්‍රහ්මචරියං සම්දිත්තික මකාලිකං යත් අමෝඝා පබ්බජ්ජා උත්තමත්තස්ස පත්තියා යාය සද්ධා පබ්බජිතෝ අගාරස්මා ගාරියං තමේව සද්ධං බ්‍රූහෙහි මා කාමස්ස වසංගමී සාන්ත රසෙන් රසවත් සම්බුදු සසුන්වන් කුල දරුවන් විසින් උත්තරීතර ඌ ශාසන પરමාර්ථයන් හඳුනාගෙන ඒ උතුම් බලයේ ආධ්‍යාත්මේ සංජාත පෝෂණය සඳහා සමාරාධනාව මෙයි පරමාධ්‍යාශේ වේ යුතුයි. සද්දෝ මහා නාම ආරාධකෝ හෝති නෝ අස්සද්දෝ යනාදීන් වදාළ පරිදි යතෝක්ත ගුණ විශේෂ ලබා ගැනීමට සද්ධා සති විරිය සමාධි ප්‍රඥා යන ගුණ පෝෂණය කළ යුතුයි. ලාභ කීර්ති ප්‍රශංසා කාමතාදී අසාසනික අදහස්කින් තොරව සාසන પરමාර්ථයන් හදාළ සද්ධාදී ගුණ සම්පන්න වූ නොපසුබට වීරිය ඇති ජීවිත පරිත්‍යාගයෙන් අභිමුඛ වූ භික්ෂු පිරිසකින්ද ශාසන පරමාර්ථයන් වෙත හිත දුන් සම්බුද්ධ දේශ ප්‍රතිපත්ති මාර්ගයේ ක්‍රියාත්මක කොට දැක්වීමේ පරමාධ්‍යාස පරමාර්ථය ඇති පරිත්‍යාගශීලී ගුණ නොනැති ආධාර කාරක මණ්ඩලයකින්ද ඒට සුදුසු පරිසරයකින්ද යෝගාශ්‍රම සංස්ථාව සම්පූර්ණ විය යුතුය. ශික්ෂාසා ජීවෙන් සමානෝ සමසම්භෝග පිරිසක් වූ මේ ශිෂ්‍ය නිත්‍යාචාර්ය ශිෂ්‍ය සමූහයා ප්‍රතිපත්තිය පිළිබඳ විවිධ මත ભેදෙන් තොර වූ සම්මෝධමාන පිරිසක් විය යුතුය. මේ උදාාර ව්‍යාපාරට හේතු සම්පන්න භව්‍ය පුද්ගලයන්ම ඇතුළත් කරගත යුතු හේයින් මෙහි කරන සෑම පරීක්ෂණයක්ම සියුම් ලෙසිනොත් සම්පූර්ණ ලෙසිනොත් පැවැත්විය යුත්තේය. චීවර ධාරණාදී කුඩා මහත් පැතුම් ආ පරිස්කාරයන්ගේ විනාශකම් නිසා නොඑක් වාද විවාද පහළ වීමට ඉඩ ඇතිවන හේයින්ද එයින් උත්තමාර්ථය වෙලෙහි යෑමට කරුණු පැන්නේ හේයින්ද සමාන ගති සිරිත් ත්‍රිත්‍ත්‍ති පිරිසක් විය යුතුය. ගිහි පැවිදි කා විසින්නුවත තමාගේ මහත්කම් හා උසස්කම් දක්වා අලංකාරය සඳහාම භික්ෂූන් යොදා කරන පින්කම් වලට මේ භික්ෂු පිරිස සම්බන්ධ නොවිය යුතුය. මේ පැවැත්වෙන ආධ්‍යාත්මික අධ්‍යාපන ක්‍රමයට බාධක කිසිම පින්කමකට හෝ උත්සවාදයකට මේ පිරිස සම්බන්ධ නොවිය යුතුය. ආරණ්‍යක භික්ෂු ප්‍රතිපත්තියට සාරලෙන සෑම අධ්‍යාපනයක්ම දිය යුතුනේ හේයි යෝගාභ්‍යාශ්‍රමයන් හේද යෝගාශ්‍රමයන් හා තමා පැවතුම් දියුණු කළ යුතුය. නිම කල්යාණ අධ්‍යාසයෙන් උත්තමාර්ථය ලබා ගැනීම වනෙහි පිරිසිදු පැතුම් දිනු කරමින් කෝණකම් වංචක බව ඡාටු කතාදීන් සම්පූර්ණයෙන් දුරලිය යුතුය. ඒව මේව කෝ රාජකුමාර පංචමානි පදානං ඥානි ඉද රාජකුමාර බික්කු සද්දෝ ති සද්දා තථාගතස බෝධි ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචන සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස සම්සාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති අප්පාබාධෝ හෝති අප්පාතංකෝ සම වේපා කිනියාගානියා සමන්නාගතෝ හෝති නාති සීතාය නාචුන්නාය මජ්ජිමාය පධානක්ඛමාය අසටෝ හෝති අමායාවි යතා භූතං අත්තානං ආවිකත්තා සත්තරිවා විඤ්ඤෝසු සබ්‍රක්මචාරීසු ආරද්ධ විරියෝ හෝති අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානාය uppādāය thāmavādā ලබරක්කමෝ අනික්ඛිත දුරෝ කුසලේසු ධම්මේසු පඤ්ඤමාවති උද්‍යත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා හිමානිකෝ රාජකුමාර පංචපදානංගයානි යන මේ මජ්ක්‍ධිම නිකායේ බෝධිරාජ සූත්‍රය වදාළ භාවනානුයෝගී භික්ෂුන් භික්ෂුවකට අවශ්‍ය කරුණු පරීක්ෂා කොට බලා එයින් සම්පූර්ණ වීමට උත්සාහ වැඩි යුතුය පබ්බාජෙන්තෝපි සෝදෙත්වා පබ්බාජෙන්තයි වදාලේ හේයින් පැවිද්ද ලබා ගන්නට පැමිණිය වුණොත් ඕගෙන මනා පරීක්ෂ මනා දැනීමක් ඇති කර ගැනීමට ප්‍රවේශිකා පරීක්ෂණයක් පවත්වා එයින් සමර්ථ වූ කුදස සිල්ලා සීලක පිහිටුවා පඬු පලාසික වශයෙන් සුදුසුනක නවත්වා හිරණ බණදාම් හා වත්පිළිවෙත් ආදී පුහුණු කරවා පරීක්ෂණයෙන් සමර්ථ වූවම පැවිදි කළ යුතුය. මාන කිරීමට නුසුදුසු ප්‍රවෘජ්‍යා දෝහාදීන් හෝ පිංගුණ නැති අනුවන සදහ නැති කුසීතකම් ආදී අභාග්‍යයෙන් යුක්ත වූවන් පණ්ඩු පලාශ පන්ති නිවත් කළ යුතුය. ಜಾති ભેද, කුල ભેද ආදී නිසා ගුරු ශිෂ්‍ය දෙපාර්ශ්වයේ කිසිදු වෙනසක් ඇති නොවන කිසිදු වෙනස් හැඟීමක් පහළ නොකර ගත යුතුය. යමක ඇසුරෙන් කුසල් පිරිය අකුසල් වැඩේ නම් එබඳු කවරෙකු ඕද ආශ්‍රය නොකළ යුතු බව වදාළ හේයින් කැපකරුකමට හෝ පැවිදිකමට හෝ ගන් ලබන පුද්ගලයන් ඇසුරෙන් ආරාමික ලජ්ජී පිසිගේ ලජ්ජී ධර්මයන් වෙනසී ආයකී හේයින් පරීක්ෂාකට භාරගත යුතුය. පිටතින් මේ අභ්‍යාසය ලැබීමට පැමිණෙන හේරණ උපසම්බන්ධේ කොටස පිළිබඳවද මනවින් කරුණු ਵਿਚාරාම සුදුසු භාරකාරාදීන් ඇති විට මැතුලත් කරගත යුතුය. පිටතින් එන හේරණුන් නැවත පැවිදි කරවීමෙන්ද උපසම්බන් භික්ෂූන් දල්ලිකරණ උපසම්බදාවෙන්ද යෝගාශ්‍රම මූලස්ථානයේ ප්‍රධාන අනුශාසක මාහිමිපාණන් වහන්සේ විසින් මැතුලත් කරගත යුතුය. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මපි සමනුපස්සාමි යතා එවං මහතෝ අනත්තාය සංවත්තති අත හිතම් භික්කවේ පාපමිත්තතා යයි වදාළෙහින් සරුණාර්ථයට හේතු පාපමිත්‍ර ආශ්‍රය විසකුරු සපුන් මෙන් බැහැරකොට සුද්ධා සුද්ධේහි සංවා සංකප්ප යව්වෝ ප්‍රතිසතායි වදාළ ධර්මයට අනුව තමාද ලජ්ජී ධර්මෙහි පිහිටා එබඳු ලජ්ජී සමගම ධර්මාමිෂ සම්භෝගවල යෙදිය යුතුය කාලට සුදුසු වර්ධි සිකපද මැඩීමට කිසියෙකුට කිසි ඉඩක් නොලැබෙන පරිදි පංචසතික සංගායනාවේදී තබා වදාළ සංගඥාත්‍ය තීකොට කුඩා මහත් කිසිදු සික පදයක් නොකඩවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රැකිය යුතුය. ඉන්ද්‍රිය සංවරය ආජීව පාරිශුද්ධිය පස්චිකුම් සීලයේද හොඳින් අසා බලා දැනගෙන කිකීව අණ්ඩං යනාදී ගාථාවලින් දක්වන පරිදි හොඳින් රැකිය යුතුය. වත්තං පරිපූර්ණතෝන සීලම් පරිපූර්ති යන ධර්මීය සීකොට තේර මජ්ක්‍ධිම නවක හැම භික්ෂූන්ම කුදුමහත් සියලුවත් පිළිවෙත් හොඳින් දැන උගෙන අනතිමානීව අනලස්ස සම්පාදනය කළ යුතුය. ගෝචර ගෝචර ආචාරානාචාර පැවතුම් හා කුහනාදී වංක ප්‍රතිපදා පිළිබඳ දැක්වෙන කරුණු හොඳින් දැන උගෙන දලදනු ගති ආ කොහොන්වත් නොපුරා සාන්ත දාන්ත වූ උජුපටිපන්න භාවය පුරුදු කළ යුත්තාහ ගම්මැදීම් බණකීම් ආදී අසා බලා කළ යුතු දෑ හොඳින් දැනගෙන හිතුවක් ආරකන්නකොට උපාධ්‍යාදීන්ගේ අවසරේ පරිදි ඒ දැයේ යෙදිය යුතුය. නිද්දාරාමතා, භාෂාරාමතා, ඝනසංගනිකාරාමතා ආදී දාසන පරියානිකර ධර්මයන්හි නොයේදී දෙතිස් කතාවන්හි තොරව අපිච්ච කතාදී දස කතා වස්තුලින් පමණක් ඒ ඒ අවස්ථානුකූලව කතා පැවැත්වීමේ යෙදිය යුතුය. දිනක් පාසා දස ධම්ම සුත්ත අනුමාන සුත්තාගත කරනු හොඳින් දැනගෙන නිතර මෙනෙහි කළ යුතුය. පරියාප්තියෙන් වෙන්ව ප්‍රතිපatti ප්‍රතිවේද වාසසාසනද්දේ වඳවනෙහි ධර්ම විනය පිළිබඳ මනා දැනීමක් ලැබෙනතුරු පරියාප්ති ධර්මයේ උත්ග්‍රහණයද ධාරණයද කළ යුතුය. ප්‍රත්‍යදායකයන්ගේ පිරිත් ආරාධනා ධර්ම දේශනා ආරාධනා සුසුසු සලක අනනුලෝමික ගේ සංසර්ගයේ සිදුනවනසේද කුල දූෂණ ආදියට හසුනවනසේද ඔවුන් සමග සම්බන්ධයේ පැවැත්විය යුතුය මේ කියවන්ට යෙදුනේ අපේ යෝගාශ්‍රමීය කතිකාවතේ පළවෙනි කොටස තව මෙතන 26ක් කියුණා. තව කොටසක් 54ක් වෙනවා. අපි සීකිරීමක් කරමු.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 ඊට භාග්‍යතුන් වහන්සේ මෙසේ වදාළසේක සක්කා මහරජ තේනහි මහරජ තංචේ වෙත්ත පටිපුච්චිස්සා චිත්ත පටිපුච්චිස්සාමි යතා තේ කමීය තතානං ව්‍යාකරේ යාසි මහරජාණනි හැක්කේය එසේනම් තොප පිළිවිසමි තොප ඍෂි ලෙසකින් උත්තර දෙන්නේ තං කිම්ම තං කිම්මඤ්ඤසි කිං මඤ්ඤසි මහරජ තං කිං මඤ්ඤසි මහරජ ඉදතේ අස්ස පුරිසෝ දාසෝ කම්මකරෝ කම්මකාරෝ කම්මකාරෝ පුබ්බුට්ටායි පුබ්බුට්ටායි පච්චා නිපාති කිංකාර පටිස්සාවි මනාපරිචා මනාපත් මනාපචාරී මනාපචාරී මනාපචාරී පියවාදී මුකුල්ලෝ මුකුල්ලෝකකෝ මුඛ උල්ලෝකකෝ මුකුල්ලෝකකෝ තස්ස ඒව මස්ස අච්චරියං වත භෝ අභූතං වත භෝ විඥානං දති විඥානං විතාකෝ අයං හි රාජෝ අයං හි රාජා මගදෝ අජාසත්තු වේදේහි පුත්තෝ මනුස්සෝ අහම්පි මනුස්සෝ අයන්හි රාජා මගධෝ අජාසත්තු වේදේහි පුත්තෝ පංචහි කාමගුණේහි සමප්පිතෝ සමං සමංගී භූතෝ පරිචාරේති දේවෝ මඤ්ඤේ අහම් පනම් අහම් පනම් හිස්ස දාසෝ කම්ම කම්ම කරෝ කුද්දක්කාරෝනේ කරෝ කුබ්බුට්ටායි පච්චා නිපාති කිංකාර පටි පටිස්සාවි මනාපචාරි පියවාදී මුකුල්ලෝකකෝ සෝ වතස්සාහං පුඤ්ඤානි කරෙයං යන්නුනාහං කේසමස්සුං ඕහරෙත්වා කසායානි කාසාය කාසායානි වත්තානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගරියං පබ්බාජේ යන්ති මහරජාණනි මතු දැක්වෙන කරුණු තෙපි කිමැයි සිතන්නහුද මෙහි තොපගේ වැඩපල කරන පළමුවෙන් නැගී සිටින ස්වාමියාට කළ යුතු වතාවත් හැමකොට නිමවා පසුව හොනා සුළු කීකරුව හැසිරෙන තොප මනාප දෑම කරන ප්‍රියකතා ඇති තොපගේ තුටු පහටු මහනම් තුටු පහටු මුහුණම බලමින් හැසිරෙන 16ක් ඇතනම් ඇත්තේ නම් ඔහුට පිනෙහි ගතිය පිනෙහි ඵල විපාකය අහෝ ආශ්චර්යයි අහෝ පුදුමයි මේ වේදේහි පුත්‍ර මගදේශ්වර අජාසත්‍ර රජවනාහි මිනිසෙකි මම්ද මිනිසෙකි මේ රජ වූකලී පස් කම් ගුණයෙන් යුක්ත වූයේ සමන්විත වූයේ දෙවියෙකු මෙන් ඉඳුරන් පිනවයි මම් වූකලී ඔහුගේ වැඩපල කරන පළමුවෙන් නැගී සිටින සියලු කටයුතු නිමවා හැමතෙම පසු වැදෑහොන කීකරුව පවත්නා වැද හෝන වැද හෝනා වැද හෝනා කීකරුව වැද හෝනා නෙමෙයිද වැද හෝනා කීකරුව පවත්නා ඔහුට මනාපසේ හැසිරෙන ප්‍රිය වචන කියන ඔහු සතුටු මුහුණ දක්නට බලා සිටින දාසයෙකිමි පින් කලෙම් වීනම් ඒ මමත් මොහුසේ වන්නෙමි එබැවින් කෙහෙරවුලු බහවා කසාවත් හැඳ ගිහිගෙන් පැවිදි වීමට වදින් වදින්නේ නම් ඊතා එහෙකයි මෙසේ සිතෙක් වේ. සෝ අපරේන සමේන කේස මස්සුම් ඕහරෙත්වා කසායාන් කාසායානි වත්තානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බාජේයං සෝ ඒවං පබ්බාජිතෝ සමනෝ සමානෝ සෝ ඒවං පබ්බාජිතෝ සමානෝ කායේන සංඋතෝ විහෙරෙය්‍ය වාචාය සංයුතෝ විහෙරෙය්‍ය මනසා සංයුතෝ විහෙරෙය්‍ය ගාසච්ච ගාසච්ඡාදන පරමතාය සන්තුට්ඨෝ කුබිරතෝ පවිවේකි හේ පසු කලෙක කෙහෙරවුළු භාවා කසාවත් හැඳ ගිහිගෙන් පැවිදි බිමට වදනේ නම් මෙසේ පැවිදි ඌයේ දැහැමින් ලබන කන බොන දෑහා හඳනා පොරෝනා සිවුරුම පරම කොට කොට ඇති බැවින් පරම සල්ලේකයෙන් කෙලෙස් තුනී කරන අග්‍ර පැවැත්මෙන් තෘප්ත වූයේ කාය චිත්ත විවේක දෙකෙහි යලුනේ කාය ద్వාරයෙන් සංවෘතව අකුසල් නොකරන සේ කය රැකගෙන වසන්නම් නම් වාග් ద్వාරයෙන් සංවෘතව වාග් ద్వාරයෙන් අකුසල් නොකරන සේ වචන රැකගෙන වසන්නේ නම් මනෝ ద్వාරයෙන් සංවෘතව සිතෙන් අකුසල් නොකරන සේ සිත රැකගෙන වසන්නේ නම් තංචේ තේ පුරිසා ඒවමාරෝචියුම් යග්ගේ දේව ජානීයාසි යෝතේ පුරිසෝ දාසෝ කම්මකරෝ පුබ්බුට්ටායි පච්චා නිපාති කිංකාර පටිස්සාවි මනාපචාරි පියවාදි මුකුල් ලෝකකෝ සෝ දේව කේශමස්සු මෝහරෙත්වා කාසායානි වත්තානි අච්ඡාදිත්වා අගාරස්මා අනගාරියම් පබ්බාදිතෝ සෝ ඒවම් පබ්බාදිතෝ සම සමානෝ කායේන සංමුතෝ විහෙරති වාචාය සංමුතෝ විහෙරති මනසාය සංමුතෝ විහෙරති ගාසච්ඡාදන පරමතාය සන්තුට්ඨෝ අබිරතෝ පවිවේකේති අපිනු ත්වං ඒවං වදෙයාසි ඒතු මේ බොහෝසෝ පුරිසෝ පුනදේව හෝතු දාසෝ කම්මකරෝ පුබ්බුට්ටායි පච්චානිපාති කිංකාර පටිස්සාවි මනාපචාරි ප්‍රියවාදී මුකුල් ලෝකෝති ඉදින් තොපගේ රාජපුරුෂයෝ තොපට අවසර දේවයන් වහන්ස දැනගන්න ඔබ වහන්සේගේ වැඩ කටයුතු කරන කලින් නැගී සිටින හැමතෙම පසුව සැතපෙන කීකරුව හැසිරෙන ඔබ වහන්සේටම මනාප දෑම කරන පියබස් ඇති ඔබ වහන්සේගේ තුතු පහතු මුහුණම බලන් බලමින් හැසිරෙන ඔබ වහන්සේගේ යම් දාශ පුරුෂයෙක් වී නම් දේවයන් වහන්සේ හේතිමි කිහෙරවලු භාවා කාසාවත් කසාවත් හැඳ ගිහිගෙන් පැවිදි බිමුට වන්නේය හේ මෙසේ පැවිදි වූයේ දැහැමින් ලැබෙන ආහාර පාන වස්ත්‍රයේම පරම කොට ඇති බැවින් තෘප්තිව තෘප්තව ප්‍රවිවේකේහි ඇලුනි කයින් සංවෘතව වෙසි වචනයෙන් සංවෘතව වෙසි සිතින් සංවෘතව වෙසි දන්වන්නෝ නම් බවත්නි ඒ මාගේ පුරුෂ තෙමේ ඒ වා නැවතද මාගේ වැඩපල කරන පළමුවෙන් නැගී සිටින හැමතෙම පසුව සැතපෙන කීකරුව හැසිරෙන මනාපචාරී පියවාදී මා මුහුණ සතුටු කරවන බලා සිටින මාගේ දාසයෙක් වේවායි තෙපි මෙසේ කියන්න හුදයි භාග්‍යතුන් වහන්සේ ඇසූසේක නෝ හේතම් බන්තේ අතකෝ නම් මයමේව අභිවාදේයාමපි පච්චු පච්චු තේයාමපි ආසන් ආසනේනපි නිමන් නිමන්තේ යාම අබිනිමන්තේ යාම අබිනිප අබිනිපන් නිමන්තේ යාමපි තං චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප්පච්චේ බේසජ්ජ පරික්කාරේහි ධම්මිකම්පි ධම්මිකම්ප ධම්මිකම්පිස්ස රක්කා වරණ බුද්ධින් සංවිද හේයාමාති වහන්සේ එය එසේ නොවේ. වැලි අපිම ඔහු ආදරයෙන් වඳින්නෝමද වමු. දැක හුනස්නෙන් නැගී සිටින්නෝමද වමු. අස්නෙන් නිමතන් නමෝ නිමන්තන නිම නිම නිමතන්නෝ නිමතන්නමෝද වමු. සිවුරු බොජුන් සෙනසුන් ගිලම්පස බෙහෙත් පිරිකරින් ආදරයෙන් නිමතන්නමෝද වමු. නිමතන්න. නිමතන්න. අකුර අකුර කියන්නේ නියන්න මයන්න තයන්න අල්ලයන්න නයන්න මෝයන්න දයන්න නිමතන්න මෝ ආමන්ත්‍රණය කරන්න ඕක නිමන්ත්‍රණය කරන්න නිමතන් නිමන්තනෝ නිමතාම නිමන්ත්‍රණය කියන එකයි කියන්නේ ඒක නිමතන්න මෝ මොන කරන්නේ සිංහල උච්චාරණ තියෙන වචනේ යන් අපි ඔහුට ධාර්මික රක්ෂාවරණ ගුප්තිය දැහැමි රැකවලද සලසන්නෙමුයි රජකීය තං කිම්මඤ්ඤසි මහරජා යදි ඒවං සම්තේ භවති වා සම්දිට්ඨිකං සාමාන්‍ය පලං නොවාති මහරජාණනි එය කිමයි සිතන්නහුද ඉදින් මෙසේ ඇති කල්හි මහානදම් පිරීමේ සාන්දෘෂ්ටික ඵලයක් ඇත්තේ වේද නොවේදයි භාග්‍යතුන් වහන්සේ පුළුවොත්සේක ඔක ඇහුවොත් මොකද කියන්නේ කස්ටිය රජුරෝ ගිහිල්ලා ඇමති මණ්ඩලේ ඉන්න ඔක්කොටම රජුරු ඉන්නේ තද වෙහෙසක මේ තාත්තා මරලා අජාසත් රජුරු. මැඩුවේ සෝවන් වෙච්ච රජ කෙනෙක්. ඒ රජුරෝ මැඩල ගිහිල්ලා මේ යකෙක් කියලා උපදින්න. යකා කියන කියනවා දේවරාජ කෙනෙකුටත් කියනවා සාමාන්‍ය අපි තියෙන දල තියෙන බඩ ලෝකයා කාටත් කියනවා. කොහොම හරි පස්සේ තමයි මෙයාට බබා හම්බෙන දවසේ තමයි මෙයාට මේ බබා ගෑණිට ඔන්න දරුවා කවුද කියලා තේරෙන්නේ. ඊට පස්සේ විශාල දැවිල්ලක් හට ගන්නවා. ඊට පස්සේ මුළු ශාසනයෙටම පුදුම විදියට නැමිලා පළවෙනි ධර්ම සංගායනාව කරලා මාස 3ක් 4ක් සංගයන කණ්ඩ දෙන මට්ටමට හැරෙනවා. අන්නේ හැරෙන වෙලාව මේ කියන්නේ. ඒ වෙලාවේදී හැම සාස්ත්‍රුන් වහන්සේ ළඟටම ගිහිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේලා මේක සිදුවාලා ඉතර උදාලා මහානකම් කරනවා අහවල් ඵලයකටද. රකීරසාවක් ව්‍යාපාරයක් ශිල්පයක් කරනවා නම් ගැණ දරුවෝ රකින්න තිබ්බනේ. දාන දෙන්න තිබ්බනේ. යාළු මිත්‍රෝ සතු කරන්න තිබ්බනේ. ඒක නෙමෙයි රැකියාවක් කරන එකේ තියෙන අතවාසිය. දැන් ඔබ වහන්සේලා කරන එකේ තියෙන අතවාසිය මොකක්ද කියන්නේ? ඉතින් මේ මිනිස්සු නරිය ගැන කතා කරනකොට නරිය බල්ලයි කතා කතා කරනවා. කොස්කන අහනකොට දෙල් ගැන කියනවා. මම කතා කරන්නේ මහරජ මේ ජීවිතයේ කළ දේ හොඳ දේ ඵලයක් නැත, හරි වැරදි නැත කියලා බයිලා කතා කරනවා. ඉතින් රජුරෝ කියනවා ස්වාමීන් වහන්සේ මේ කයින් දෙල් ගැන අහනකොට මම කොස් ගැන කතා කරනවා. කොස් ගැන කතා කරනකොට දෙල් ගැන කතා කරනවා. යා අනුගමනය කරන 500ක් 600ක් සෙනග ඉන්නවා. ඉතින් මගේ රාජධානී මේ වගේ බොරු කියන වැරදි අහන ප්‍රශ්නට උත්තර දී ගන්න බැරි ශ්‍රමණෙක් එළෙව්වොත් මට හොඳ නැහැ නේ. ඒ නිසා මම සතුටු වෙන්නේ නැහැ. මම කනගාටු වෙන්නේ නැහැ මං ආවා මං ඊගාය කරන ළඟට ගියා. එයා ආවට පස්සේ කියනවා මෙහෙම මෙහෙම කතා. ඉතින් මේ මිනිස්සයත් විශාල පිරිසක් 500ක් 600ක් දැන් මෙයාගේ අනුගාමිකයෝ ඉන්නවා. ඉතින් මට තේරෙනවා මේ මාසෙන් අහන ප්‍රශ්නවත් තේරුම් ගන්න නැහැ. කියලා වෙලා ඒ සත්‍යාස්ත්‍රුන් ගාවටම යනවා. ගිහිලි වෙලා ඒ කෙනාගේ පශ්චාත්තාප භාවය දවසක රාජ සභාවේදී කියනකොට රාජ සභාවට ළඟදීපත් කරනවා ජීවකයා රාජවෛද්‍යවරයෙක් ඉස්සල්ලාම ලෝකේ පළවෙනි වතාවට වෙදෙකුට තනක් කරන් දීලා තියෙනවා. එයා කතා කරලා කියනවා මම ආශ්‍රය කරන හෙදනාම නෙවෙයි සර්වචන් වහන්සේ සර්වචන් වහන්සේ ළඟට ගිහිල්ලා ඇහුවොත් සාධාරණ උත්තරයක් ලැබෙයි කියලා. ඉතින් ඊට පස්සේ රජුරෝ මුල් කතාව මම කියන්නේ ඒ ජීවකයා රජුරෝම මෙහෙවනවා හොඳට හඳ ඇති පසළොස්වක දවසක හැන්දෑවේ රාජසභාව විසිරලා දාලා යනවා රජසර්වචනසකට. යනකොට කැලේකට රිංගනකොට රජුරන්ට විශාල බයක් ඇති වෙනවා. ජීවිතය මාව කොටකල මරණ තමයි හදාගන්නේ. ඔච්චර ප්‍රසිද්ධ නායකයෙක් ළඟට යනවා නම් කොඩි දාලා තියෙන්න එපා, මකර තොරණ ගහලා තියෙන්න එපා, පාවඩ දාලා තියෙන්න එපා මේ මොකක්වත් නැහැ. සර්වචනසීන දණ්ඩ යනකොට පාරේ වැඩිච්ච කොළ විතරයි. ඊට පස්සේ හැදලා බලලා කියන ජීවක නොදන්න දැනකට යන්නේ පරිස්සම්යන් කියලා. ඊට කියන කෑ ගහන්න එපා. තව පොඩ්ඩක් ඉස්සරහට ගියාම දැල්ලට පහන් දැප්පෙනි. පහනපත් වෙනවා වෙනි. මේ මේ වෙලාව කෑ ගහන්න හොඳ නැහැ. ඔක්කොම භාවනා කරන වෙලාව කියලා. ජීවකයා කරගෙන මේ රජුරොත් දැන් හදා ගන්නව පොඩ්ඩ වැරදුනොත් ජීවකයාගේ බෙල්ල යනවා. රජුරන්ට උදාහසට ලක් වෙනවා. ඉස්සරහට යනකොට පේනවා පුංචි පහනක් ඊට කියනවා දැන් උතන එක හාමුදුර කෙනෙක් ඉන්නවා. වටේට බලන්න හැමතැන පුංචි පුංචි පහන් තියෙනවා. ඒ තැන්වල හාමුදුරු භාවනා කරනවා. මෙතෙන් දැන්වල කතා කරන්නේ ඊට ඊට පස්සේ රජුරෝ අර බය බය සම්ප්‍රයුක්ත ගෞරවයක් ඇති වෙනවා. ඒ කියන්නේ දැන් මම මොකද කරන්නේ? කෑ ගහන්න මම පෙන්නන බුදුහාමුදුරු ඉන්න තැන ඔබ වහන්සේ බුදුජාන විශ්වසේ ළඟට ගිහිල්ලා උන්වහන්සේට නිමන්ත්‍රණය කරන ආමන්ත්‍රණය කරන්න කියන දෙයක් අහන්නේ කියලා. ගිහිල්ලා කියන කතාව තමයි ඔය කියන්නේ. සංජමං අහවලා ගාවට ගියා, අහවලා ගාවට ගියා, අහවලා ගාවට ගිහිල්ලා මහානකමේ තියෙන මේ ජීවිතයේ අත්විදිය හැකි ඵල. එක්කෙකුටවත් ප්‍රශ්න තේරෙන්නේ. ඒ කියන්නේ මහානකම කරන්න බොරුයි. කිසිම සැපක් විඳින්නේ නැහැ. අහන ප්‍රශ්න තේරුම් ගන්න හැබැයි එයාගේ මතේ එයාගේ දෘෂ්ටිය වක් කරනවා රජුරුගේත් වක් කරනවා ගෝලිග්ගියත් වක් කරනවා නෑදෑයගියත් වක් කරනවා දායකෙක්ගියත් වක් කරනවා. හැබැයි කියන දේ නෙවෙයි අහන්නේ. කියලා සර්වචන් ආන්දර කිව්වට පස්සේ කියන හොඳයි. මහරජා මම උඹට <coughs> ප්‍රශ්නයක් අහනවා. ඔබ කැමති විදිහට උත්තර දීපන්. උඹ ළඟ ඉන්නවා ගෝලෙක් රාජ්‍ය සේවකෙක්. උදේ පාන්දර නැගිටලා වැඩ පටන් ගන්න. ඔබ බුදියා ගන්නත් ඉවර වෙනකම්ම වැඩ කරනවා. ඒ කිං කුසල මේ කිංකාර කිංකර කියලා කියන්නේ කීකරු කියලා අපි වචන තියෙන කුමක් කරම්ද මුන්නහන්සේ වෙනුවෙන් මට කලහක්ක මොකද්ද කියලා නිතරම සැලකිල්ලෙන් ඉන්නේ. ඒ වගේම හැම වෙලාවෙම ප්‍රිය වචනෙන් කතා කරන්නේ මෙතුමා ගාක් බරාජින කෙනෙක්. මෙතුමා මගේ සාමියා. එයාට හොඳ පහසුකම් ඇති වෙන්නේ. මුඛාව ලෝකෙති කියලා කියන්නේ සතුට හිත ඇති කරන්න කටයුතු කරනවා. කවදාවත් මොනම හේතුවක් නිසාවත් හරස් වචන කතා කරන්නේ නැහැ. මොකද එයා දැනටවත් බරාජින කෙනෙක්නේ. මුඛාව ලෝකේති දෙයියෝ මුණ බලාපන් කියලා අපි කියන්නේ. දෙයියෝ මගේ මුණ බලාපන් නෙවෙයි. දේව දෙයියෝ අදහන එක දෙයියෝ ළඟට යන්න උන දෙයියෝ සන්තෝෂ වෙන වෙලාවයි. එහෙනම් ලෝකේ තියෙන කුණු කන්දල් ඔස්සන දෙයියෝ ගාවට ගියාට පස්සේ යකා තමයි වෙන්නේ. ඒකෙන් තමයි සාස්ෘණ වංශ ළඟට යන්න සතුටු මුණින් යන්නේ. මෙන්න මේම ගෝලයේ කල්පනා කරන යකෝ මගේ ස්වාමියා අජාසත් රජුගේ බුදුම පිං අන්තපුර විතර ගෑනු 500ක් ඉන්නේ. මාලිගාවල් මෙච්චර තියෙනවා. උයන් මෙච්චර තියෙනවා. වැව් පොකුණු මෙච්චර තියෙනවා. අනේ පිනක මහිම. මමත් පැවිදුණොත් පින් ටිකක් කරගන්න. මේ ක්ෂය සමාට පැවිදෙන්නේ බාහන නිවන් දකින්න නෙවෙයි. පින් කරන්න කියලා පැවිදි වුණාට පස්සේ උඹේ රාජසභාවෙ ඉන්න මිනිස්සුෙක් ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මතකද අරයක්ෂය අන්න පැවිදිලා. මේ මිනිස්සු මෙන්න මේ මෙම වහන්සේට ඔබතුමාට උපස්ථාන කරා. ඔබට හිතෙනවද කියලා අහනවා. එතකොට මේලා මේ මිනිස්සු ළඟට ගිහිල්ලා අනේ මිනිස්සු ආයේ ගිහිවෙයක් මට වඩින් නැගිටපන්. මට පස්සේ වෙනකම් වැඩ කරපන්. මගේ මෙහෙම උපස්ථාන කරපන්. ඒක හොඳ නැද්ද? ඔය කරන මහානකමට වැඩිය කියලා දාසකම හොඳ නැද්ද කියලා උඹට කියන්න හිතෙනවද කියලා. ඒතර රජු කියනවා එහෙම කද්දාකත් මට හිතෙන්නේ නැහැ සාංශ මට ඌ ළඟට ගිහලා වදින්න හිතෙනවා. මේ රජුරවන්ට වැඳ වැඳ හිටපු 16ට දැන් රජුරෝ වඳිනවා. ඔන්න සමන පළ. ඔන්න සමන පළ. අපි මේ අභිඥා ධ්‍යාන මාර්ගඵල අනම්මනම් බයිලා කතා කරනවා මේ මේ සාමාන්‍ය රිට්‍රීට් එකට ඇවිල්ලා. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ යකෝ උඹට හොඳ වෙනද කරපු නැත්නම් පින් කරන්න පුළුවන් උඹට සීලෙ උපරිම මට්ටමට යන්න පුළුවන්. ඊට පස්සේ මිනිස්සු උඹ වෙනද හම්බ කරලා අනුන්ට කන්න දෙනවා මිනිස්සු කන්න දීලා උඹට වදිනවා. ඕකවත් උඹට තේරුම් ගන්න බැරි නම් මොන මහානකමද. ඒක සාමාන්‍ය බුද්ධිය නෑ. මිනිස්සු අහන්නේ ලෝකයේ මිනිස්සු අහන්නේ ඒ මිනිස්සුන්ට අල්ලන්න පුළුවන් දෙයක්. පිළිසිඳින්න පුළුවන් දෙයක්. අපි චතුරාර්ය සත්‍යෙට උත්තර දෙන්න අපි කියනවා සම්මාදිට්ඨිය නැතුව මොකුත් කරන්න බෑ. බත් පිළිගන්නනකොට සම්මාදිට්ඨියෙන් පිළිගන්නන්න ඕනේ. අර මනසට දෙනවා මේ වදින්න ගිය දේවල් ඊයේ කඩා වැටෙනවා. මේ ආමුදුරන්ට ඒක තේරෙන්නේ නැහැ කියන්නේ. ඒ නිසා මේ සූත්‍රය හරිය වැදගත්. ශ්‍රමණ ඵල කියලා කියන්නේ තමන් කරන වැඩේ එතන එතන සැප. මේ සුචරිතවාදියාට අත්කලමතාන යෝග්‍යයාට ප්‍රතිඵල බලාපොරොත්තු රිමිනේට කවදාක සපක් හැම වෙලාවෙම ලුණු වතුර බොන්නා වගේ අරක ලබන්න මේක ලබන්න යනවා මිසක මේකේ ලැබෙන සාමාන්‍ය මහානකමේ සුඛේ තේරෙන්නේ ඉතින් රජ්ජුරෝ අහනවා රජ්ජුරෙන් අහනවා ඔබතුමාට හිතනවාද මේ 16 පැවිදිලා ඉන්න 16 ළඟට ගිහිල්ලා නැවත 16කමට එන්න කියලා රජ්ජුරෝ නියෝගේ අනිත් පැත්ත මම කියන්නම්. එතකොට අපි කොච්චර තුච්ච වෙනවද කියලා. එක මිනිස්සෙක් බොහොම අමාරුවෙන් තමන්ගේ අබුසිගිත්තකින් අවසර අරගෙන ගිහිල්ලා පැවිදි වෙලා තියෙනවා. පැවිදි වෙලා තාටමලා භාවනා කරනවා. භාවනා කරන ගමන් gedara තමයි හිත තියෙන්නේ. පින්ඳ පාතේ වයින්කොට හැමදාම ඒ gedette වදිනවලු පින්ඳ පාතේ ගන්න. කාගේ ළඟටද මේ පුරාණ දූතිකාව ගාවට. ඉතින් ආරාම්මණ්ඩිත් ඉතින් ටිකක් දුනු මිරිස් දාලා බට්ටි කොවිලා හදලා දෙනවලු. ඉතින් දැන් මේක හැමදාම එතරින්මලු විඳපාද ගන්න වෙන තැන් වලට යන්නේ නැතුළු ගිහිල්ලා අර ටික කාලා ගෑණි ගැන කල්පනා කරව භාවනා කරනවා. ඉතින් එnde end end මේ මනුස්සයා කෙට්ටු වෙලා දවසක් ගෑණි දැනගත්තලු එන ගෑනුට ඔබලා තේරෙනවනේ. දවසක් මේ මනුස්සයා බින්දපාද දෙන්න එනකොට ගේ ගොම ගන්නලු පස්සපැත්ත හරවන බින්දපාද දෙන හාමුදුරුවනේ. හාමුදුරුවෝ හිටගෙන බලා ඉන්නලු ගෑණි මොනවක් අදට ගොම ගන්නලු ඕනලු හෝ ගාලා පිරිසිදු ඊට පස්සේ ආහන්දර වැඩිය වින්න පාතික බෙදන්න ඕන කියලා බොරුවට ගෝසාවක් දාලා යනකොට මොකද ගොම ගන්න කිව්වා. නෑ මිට මට තනි වෙන්න බෑනේ. අද කෙනෙක් එනවා කිව්වා ගෙවල් දොරවල් බලන්න කිව්වා. ආමුදුර සිවුරු ගලවලා කිව්වලු ආ කියන කවුරුත් යන්න ඕන මම නතර වෙන්නම් කියලා. එතකොට මේ ගෑණි කොහොමද කියන්නේ දැන් රජුරුණන් කියනවා මම ගිහිල්ලා වඳිනවා. ගෑණි කියනවා මම ඉංජු කියනකොට එන්නේ. ඔන්න මහානකම්. එතකොට ගෑණිට මොකද්ද ඇති වෙන හැඟීම? දැන් මේ රජුරෝ කියනවා මට ස්වාමීන් වහන්සේ යහඳුරෝ ඒ මහානකම කරනකොට වැඩි වැඩි ගෞරවය ඇති වෙනවා. මට කවදාකවත් ඇවිල්ලා පැවිදි වෙන්න කියන්නේ නැහැ. නමුත් බුදුහාමුදුරුවෝ කියනවා මේ පැවිද්දට කිම්බිල බය, උසුකා බය, ආවට්ට බය කියලා බය හතරක් තියෙනවා. ඒ නිසා පැවිද්දා ඉන්නේ අම්මතර තැනක කොයි වෙලාවෙ වැටෙයිද දන්නේ නැහැ. මොකද ඌ ඉන්න තැනේ කිසිම සැපක් නැහැ. ඒ නිසා ඒ කාමය කියන බය කිඹුලෙක් බයගේ වතුර බහක් මිනිහට දියසුලියේ බය තියෙනවා. ගිලියනේ බය තියෙනවා. කිඹුලු මක මේ මොනවාද මිනිමෝරු බය තියෙනවා. ඒ තමයි පැවිදි ඉන්න මිනිස්සයා එතන එතන සැපේ දන්නේ නැත්තම්. මම සරල වශයෙන් ඔබට කියන්නේ සතිය කියලා. සතිය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැත්තම් එයා අරක ලැබුණ මේක ලැබුණ නැහැ කියන අදහස තියෙනවනම් ඒ මිනිස්සයාට රජ කෙනෙක් ආමන්ත්‍රණය කරන්න ඕනේ නැහැ. කසහද ගෑණි ආමන්ත්‍රණය කරන්න ඕනේ පින්ඩ පාද බෙදෙනකොට ඒ අම්මණිගේ අත දැක්කොත් ඇති පින්ඩ පාද බෙදෙන කෙනාගේ අත පෙන්නකොට අතේ ලීලාව දකින්නකොට මෙහෙන් මහානකම ගිහිල්ලා ඉතින් ඒ නිසා ශ්‍රමණ බලවලට එකක් රජ කෙනෙකුට විශ්වාසය ඇති වෙන පැත්තක් තේරුම් ගන්න. අනිත් එක්කනේ දැනටමත් පැවිදි වෙලා ඉන්න ඇත්ත මතක තියාගන්න ඕනේ. ඔය කොයි දේත් තියෙන්නේ මේ සිවුරු අරවන්න මිස වෙන මොකකටවත් නෙවෙයි. ඒ නිසා තමයි සිවුර රැක ගන්න නම් ඔය නම්බුකාර නම් ලාභ සත්කාර සම්මාන සිලෝ අපේක්ෂා සේරම ඉටිපන්දම දෙපැත්තු පත්තු කරා වගේ එතන එතන ජොලිය නැත්තම් මගේ වචනෙන් කියනවා. ඒ මිනිසයා කොහොමඩක් කරන්නේ ආත්ම පංචාවක්. රට්ටු රවට්ටන්න හදනවා. ඒක නිසා දෙලොක් අතර හිර වෙලා ජීවත් වෙනවා. ওই බුරුමේ පඬිස්සංශ කියනවා මේ මිනිසෙින්ද වෙන්නමම ආධාරකාරක මණ්ඩලයක් හදන්න ඕනේ මේ දෙලොක් අතර හිර වෙලා ඉන්න එක. පැවිදි වෙලා මහාන සැපක් භාවනා සැපකුත් නැහැ. ගී ගියාතරින විදියකුත් නැහැ. අනේ අම්මේ මේ මිනිසයා විඳින දුක. අර මේ හිටියා වරණ වෙදෙක් වෙදෙක් උනේ පස්සේ ඒත් ඒ වගේ එක දවසයි පින්න පාත බෙදලා දැක්ක පහු වෙන කතාවද බලන්න. කසාද බඳිනකොට වස් 20 ගානක්. හීරලුවා දැන් ඇවිල්ලා මෙහෙ ඇවිල්ලා අනේ ස්වාමීන් වහන්සේට මට මට බෝම්බ දාලා සිවුරක් හොදලා දෙනකොට තියෙන සැප. පඳු ටිකක් ගහලා දෙන්න තියෙන සැපයක් උපස්ථානයක් කරන්න තියෙන සැපයක් මම ගෙදර ඉන්නකොට නිින්ද නොයා රෑ ඇහැරලා ඉන්නකොටත් ඌ තමයි කල්පනා කරන්නේ අනේ ස්වාමීන් වහන්සේ මට අනේ සිවුරක් දෙන්න හොදලා දෙන්න අනේ සිවුරක් දෙන්න පඳු ගන්න ගමන් කොතෝ පඳු ගාලා සිවුර අතගෙන ඉන්නකොට ගෑනිත් එක බුදිය ගත්තා හිතේ දැන් ගෑනිත් එක බුදිනකොට සිවුරත් එක බුදිනවා ඔන්න මහන ඔන්න මනුස්ස හිතේ හැටි සිවුර ඇරියට පස්සේ අර සිවුරු සුවඳත් සැපයි ගෑණි හැපැත්තෙන් බුදි. හැබැයි මිනිහා කල්පනා කරන්නේ සිවුර ගැන. සිවුරේ ඉන්නකොට අල්ලුපැදී හැපැත්තේ කවුරුත් නැහැ. හැබැයි හිතෙන් ගෑණියක් ඉන්නවා. අනේ කවදා ඒ සපෝල වයිදු. ඔන්න වගේ අපේ හිත තන්නේ කර ചാටුව කරන්නේ. ඒක නිසා එතන එතන සැප සාමාන්‍ය ඵල ඒකට කියනවා සාන්දෘෂ්ටික ඵල කියලා. සාන්දෘෂ්ටික ඵල කියන්නේ මේ ආත්මෙදීම සාමාන්‍ය කියලා කියන්නේ ශ්‍රමණකම මහානකම. ඒ නිසා ආද ඉන්න සංඝයාදියා බැලුවොත් ඒ සංඝයේ අයිතිවාසිකම් සඳහා හටන් කරන හැටිත් තියෙන දෙයට ප්‍රතික්‍රියා කරන හැටිත් බලනකොට ඉතාමත්ම කලාතුරකින් කෙනෙන් තමයි ලද දෙයින් සතුටු වීම. සන්තුට්ඨෝ හෝති iter iter චීවරේන සන්තුට්ඨෝ හෝති iter iter පිණ්ඩපාතේන සන්තුට්ඨෝ හෝති iter iter සේනාසනේන මේ තුන බුදුහාමුදුරු කියනවා මේ තුනත් අනික් ශාසනවල ලබන්න පුළුවන් කියලා. නමුත් භාවනාරාමෝ හෝති භාවනාරතෝ පහනාරාමෝ හෝති පහනරතෝ ගන්න සර්වචනසේ විතරයි. අර පිළිබඳව ලද දෙයින් සතුටු වෙලා භාවනාරාමතාවේ සහ භාවනාරතිය අද බැලුවොත් පැවිද්දන්ට වැඩිය බොහෝම ජයයට ගිහියන්ට පේනවා. ඕනේ භාවනා මධ්‍යස්ථාන කියලා බලන්න පැවිද්දන්ට වැඩිය ගිහියෝ ඉන්න තරම්. ඒකෙත් ගිහියන්ගෙත් ගෑනු ඉන්න තරම්. ඒකට අර මම ගියාට පස්සේ එංගලන්තෙදී ඒ දවසක භාවනා කරනකොට මේ වගේ ශාලාවේ මම මේ වගේ ඉන්නවා බුදුහාමර මගේ පිටිපස්සෙන් වාඩි වෙලා ඉන්නවා උපාසකැත්තෝ උපාසිකා ඉස්සරහ වැඩ පිටිපස්සේ තිරේ අයින් කරලා හාමුදුරුවෝ ඇවිල්ලා බලනවා භාවනා කරන හැටි. එක්කෙනෙක්වත් එන්නේ බුදුම බයකින් මේ ධානු කට්ටිය පිටිම කට්ටිය භාවනා කරන හැටි තිරේ අයින් කරලා අර කෙල්ලෙක් බලන් ආපුවම මිනිහා දිහා බලන්නේ හොඳ එක්කෙනෙක් නරකෙන් කියලා භාවනා කරන හැටි බලලා මට හොරෙන් ඇවිල්ලා කියනවා පුටු එකක් ගත්තට කමක් නැද්ද කියලා. ඊට පස්සේ මම කව නොගත්තට ප්‍රශ්නයක් නැහැ කියලා. ඊට පස්සේ ගම මුළු අවුරුද්දටම අපේ ස්ථානයේ වැදගත් සංසිද්ධියක් අද භාවනා කරනවා. ඒ නිසා අවුරුද්ද සංගරාවට දාන්න ෆොටෝ එකක් ගන්න. ඊට පස්සේ මම කව මම අහුවෙන්නේ නැති විදිහට බුදුහාමුදුර කැමති නම් අහලා බුදුහාමුදුර අහුණාට කමන්නේ ඉස්සරහ ගාලා ෆොටෝ එකක් ගන්න කියලා. ඒ හාමුදුරනේ පුදුමයි භාවනා කරනවා කියන එක දැකලවත් නැහැ. ඉතින් මේගොල්ල තමයි ධර්ම දූත සේවාව කරන්නේ. අනික් අයට මේ ශාසනය අඳුරලා දෙන්නේ. ඉතින් මේ මිනිස්සුන්ට තියෙන සාමාන්‍ය ඵලය දිහා බලනකොට අජාසතරතුළු අහන ප්‍රශ්නේ ඉතාමත්ම ප්‍රායෝගික ප්‍රශ්නයක්. ගිහි ප්‍රශ්නයක් කියන්න බෑ ඒක. සාමාන්‍ය ප්‍රශ්නයක්. ඉතින් කවුද සතුටින් ජීවත් වෙන්නේ? ඒක අමාරුයි. ඒ නිසා මේ මම පැවිදි නිසා හිටියෝ වල්පොල රාහුල ස්වාමීන් ගාව ඒ ස්වාමීන් වහන්සේ කියනවා ඒකටත් රහත් වෙලා තියෙනවා කියලා. සාමාන්‍ය ඵල මොනවද කියලා තේරුම් ගන්න සතුටු වෙන්න රහත් වෙන්න ඕනේ. ඒ නිසා හැම භික්ෂුවක්ම රහතන් වහන්සේනම. යම් භික්ෂුවක් මහානකම සතුටින් කරනවා නම් මම දන්නේ ඔය භාවනා ක්‍රමයෙන් rahat වෙන එක එසේ මෙසේ වැඩක් නෙවෙයි. මොකද මේක අනුන් තම්බලා දෙන බතක් කන්න ඕනේ. කවුරු හරි මහලා දෙන සූරක් කැපෙන්න ඕනේ. කවුරු හරි හදලා දෙන සීනාසනෙක ඉන්න ඕනේ. ඒ කරලා Taman උයාගෙන බත් කාලා ගෙදරින් ඉවත් කරන්න බැරි භාවනාව පැය 18ක් 19ක් කරන්න. පොඩි වැඩක් නෙවෙයි. ඒකට කොච්චරක් එතන එතන සතුට ඕනේද? ඉතින් ඒ සතුට බුදුහාමුදුරන්ගෙන් අහන්න යනවා නම් මම හිතනවා හරිම අසාධාරණ. ඒකට තරම්ව සාමාන්‍ය බුද්ධිය කෙනෙක් ළඟ නැත්තම් ඒ මොකද්ද අත්තිකිලමතාන යෝගය කාමසුකල්ලිකාන යෝගය නිසා. අත්තිකිලමතාන යෝගය කරන පුළුවන් තරම් කායට වද දෙනවා. නීති දා ගන්නවා. සුචරිතවාදී බලනවා. අනුන්ගේ නීතියක් ඇති කම මෙයාට කරප්පන් හැදෙනවා. කරන්න බෑ. කාමසුකල්ලිකාන යෝගය කරන කරනවා. අනේ මේ මේ වගේ භාවනා කරන කට්ටිය කොච්චර සැප තියෙන්නේ බයිද gederin දැදි මට මේට වැඩිය සැප තිබුණානේ. භාවනා කරන වෙලාවට මට අර කෝණේ මේ කෝණේ කියලා අර කායට සැප ගැන වෙනවා කවදාකවත් ලැබිච්ච දෙයට ලද දෙයින් සතුටු වීම නැහැ. ඉතින් ඒක නිසා පැවිදි වෙන්න පුළුවන් වෙන්නේ නිවන් දකින්න පුළුවන් වෙන්නේ භාවනා ප්‍රතිඵල ලැබෙන්නේ මේ ලද දෙයින් සතුටු වෙන කාට විතරයි. ඒ අපා පැවිදි නොවුණත් ප්‍රශ්නයක් නැහැ. ලද දෙයින් සතුටු වීමේ කලාව දන්න මනුස්සයා පැවිදි නොවුණාට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔය ඒ පැවිදි ගිහි ජීවිතයේ තියෙන රැල්ලත් පදින්න දාන්න. එහෙම පදින්න දන්නේ කනට පැවිදි ජීවිතය කියන එක කජු කන්නා වගේ වැඩක්. කවදාකවත් මේ ප්‍රශ්න ඔළුවේ දාගන්නේ ප්‍රශ්න නොවෙනව නෙවෙයි. ප්‍රශ්න තියෙනවා. ඒක ධර්ම විනයෙන් උත්තර දෙනවා මිසක් තමන්ගේ හිත පුළුවන් තරම් විවේකීව තියාගෙන ලදලද වෙලාවේ බණ භාවනා කරනවා. ඇත්තට අපි එතෙන් ඇවිල්ලා නැහැ. එතෙන් ඇවිල්ලා නැහැ. මේ සාමාන්‍ය ඵලවල මේ අජාසත් රජුරණ බුදුහාමර දෙන එක නිදර්ශනයයි තියෙන්නේ. උඹේ 16ක් පැවිදුණාට පස්සේ උඹ වඳිනවද? ඔව්. ඔන්න මහානපල. ඒක හරියට වෙන්නේ රජුරුවන්ගෙන් බැඳුම් ගන්න මහානකම ලැබනවා වාගේ කියලා හිතෙන්නේ. නමුත් ඒක නෙමෙයි කියන්නේ මේ ටිකවත් නැත්තම් මේකවත් තේරෙන්නේ නැත්තම් කිම් පැවිද්දෙකුට ගිය කියන්නේ කවුද කියන එක ගිහිකුට තේරෙන්නේ නැත්නම් මේ නොමිලේ හම්බෙන මේ සැපේ තියෙද්දි මේ කඹරන කැඹිරිල්ල. ඉතින් බුදුහාමුදුරුවෝ කියන ඉස්සරහට හම්බෙන්නේ නිර්ආමිෂ සුඛය මේ කියන්නේ මේ ජීවිතේ නෙවෙයි මේ සාමාන්‍ය ඵල නෙවෙයි සාන්දෘෂ්ටික නෙවෙයි සම්පරායික ඵල ගැන කතා කරන්න එපා ඒක ටිකක් গুপ্তයි මේ ජීවිතේ කරන දේ අපේ ජීවිතයට හම්බ වෙනවා කියන එක গুপ্তයි නමුත් දැන් බුද්ධහම කොහෙද තියෙන්නේ සාමාන්‍ය ඵල කතා කරන්නෙම නෑ ඔක්කොම තියෙන්නේ පිනක් කරපන් ලබනාර්ථ පිචිතේ නැත්නම් දැන් භාවනා කරපන් මෛත්‍රී බුද්ධ දාසනේ හිතුව පැතුව සම්පත් ලබා දෙන කියලා අප්‍රමාදේ 100 100ක්ම මරලා පමාද කතාවල හිර කරලා බුදුරජාණන් මේ තරම් සාන්දෘෂ්ටික ඵල පෙන්නද්දී අපි මේ කර්මේ සහ කර්මඵලයේ සම්පූර්ණයෙන්ම මේ කල්බතු ගෙවීමේ ක්‍රමයකට දාලා. පස්සේ ගෙවඤ්ඤම් ක්‍රමයකට පස්සේ මේ මේ ප්‍රතිඵල ලැබෙන ක්‍රමයට ගියාට පස්සේ අපි දියන්නාංශය අධහන පිරිස වගේම තමයි මේ දෙයියෝ පේන්නේ. උන්වංශය හරි බලධාරී. උන්වංශය අනුව ෂේප් වෙලා ගත කරොත් දියන්නාංශයේගේ ආශිර්වාද ලැබෙනවා මිස අපිට මේ සාමාන්‍ය ඵලයක් නැහැ කියන එක නම් බුද්ධ ධර්ම ප්‍රසිද්ධ කියන. ඒක ලියවිලා දේවාදත්ත එක රණ්ඩුත් කරනවා. බුදුසයන්සේ මිනිස්සේ මේ ජීවිතය අත්දකින්න පුළුවන් දෙයක් පෙන්වන්නේ ඒක අත්දකින්න දුක විඳලා තියෙන. දුක විඳපෙ කරලා තියෙනවා ඒ දුක් මොකක්වත් නැහැ. මේ පොඩි තීන්දුවෙන් ඊට පස්සේ උඹ හැබැයි ඒ තීන්දුව ගතට මහානකම කරන්න දන්නේ නැත්නම් සතුට දන්නේ නැත්නම් ඉතින් මේ මනුස්සයා ආයසරයක් අර දෙලොක් අතර හිර වෙන ජීවිතයක් තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ ගිහිව භාවනා කරන අයට මෙවෙන් සමහරට අතිරේක ලකුණු හම්බ වෙනවා. no balls යනවා. නිකම්ම ස්කෝ බෝඩ් එකට ලකුණු වැටෙනවා. මොකද මේ මිනිස්සුන්ට මේ සාමාන්‍ය බල කියන එක තමන්ගේ ජීවිතයේ ආහාර හම්බ කරන්න තියෙන දුකෙන්ම තේරෙනවා. නිවාසයක් හම්බ කරන්න මේ මේ ආහාර ගවේට දුක කරනකොටම තේරෙනවා මේ වගේ ගෙනල්ලා පූජා කරන ගතියක් කපටේ ගන්න බෑ. මේ දෙනකොට මිනිස්සු තිරෙන් කෙලෙන් හදලා දීලා වැඳලත් යනවා. ලොකු සංජය කියනවා ඉතින් බලන්න කියලා. අපි නන්නාඳුන මිනිස්සු උත්තරම දේ ගෙනල්ලා අනේ ස්වාමීන් වහන්සේ ගන්න කියලා වඳිනකොට උහිටත් වැඩි ආශ්චර්ය ධර්ම ලෝකේ තියෙනවා කියලා. මිනිස්සෙක් ලක්ෂයක් දුන්නත් කාටවත් වඳින්නේ නැහැ. ඒ තරම් මාන්නක් අර ගියා කියන සතා. මේ සංඝයා අතර දීලා අනේ තව ටිකක් ගන්න ස්වාමීන් වහන්සේ. අපි දෙන්නේ අපේ දරුවන්ටත් දෙන්නේ නැති හොඳ දේ බුද්ධ පූජාටයි සංඝයාටයි කියලා දීලා වඳිනකොට ඉතින් මේකට වැඩි මොනවා සාසනයක් ඕනේ කරන්නේ. ඉතින් ඒව පුංචි කරලා අපි මේ නොලබීච්ච ධ්‍යානයක් මාර්ගඵලයක් විපස්සනා ඥානයකට තාටමන තැටමිල්ල වෙනවා. අපි තාම තියෙන ඉල්ලුම සැපීම නීතිය නිසා තාමත් දාසයි, තාමත් බලුයි, තාමත් හිරකාරයෝ යටත් බැගෑවෙන මිනිස්සු. ඒ එතන එතන ලැබෙන මේ සැප දන්නේ නැති මනුස්සයට ලුණු වතුර බොන්නවා. ඒක අදාකවත් සැපයක් නෑ. නමුත් මම කියනවා ඒක ලීසි වැඩක් නෙවෙයි. රහත් වුණාට පස්සේ තමයි ඔක තේරෙන්නේ. රහත් වුණාට පස්සේ තමයි තේරෙන්නේ manussකමේ ප්‍රතිලාභේ වටිනාකම. ජන සම්පත්තියේ තියෙන වටිනාකම. පැවිද්දේ වටිනාකම. කල්යාණ මිත්‍රාශ්‍රයන්ගේ වටිනාකම. තත් ධර්මයේ වටිනාකම තේරෙන රහත් වෙන කන්නවා. ඉතින් එතකන් අපි මේ නැවත නැවත මේවා මතක් කරගන්නේ ඒ යන පාරේ අපි කලින් ගිය මුතු මිත්‍රෝ ඒත් තමයි යන්න ඇති ඉතුරු කරලා ගිහිලා තියෙන සුවඳ මතකේ මොකක්වත් නෙවෙයි එතන එතන සතුට. ඒ සතුට පැති දෙකක් තියෙනවා. එකක් තමයි ආමිෂය පිළිබඳ සන්තුට්ටි වෙන්න ඕනේ, නිර්ආමිෂය පිළිබඳ අසන්තුට්ටි වෙන්න අපි යම් තැනකට ආවට නතර වෙන්නේ. ඊගාව තැනට යන්න අපි දිගටම අසන්තුට්ටි භාවයේ තියාගෙන. හැබැයි ආමිෂය වෙනුවේ චීවර පින්න පාසේනාසන වෙනුවේ ඇති කියන්නේ කරගන්න. පොතක් ලියලා තියෙනවා මං ගිය පාර ගියාම එංගලන්තේ පූජා කරුවේ පොත enough ඇති කියන්නේ ඉගෙන ගනි. මොන හරි ඇති කියන්නේ ඉගෙන ගනින් එදාට සතුට තියෙනවා. මදි කියන තාක්කල් මකරෙක් වාගේ දුණු බොන්න වගේ. ඒ සාමාන්‍ය ඵලයේදී අපිට ඒක බුදුහාමුදුරු කියලා දෙනවා. ලද දෙයින් සතුට වීම ඒක ලියලා ලැබෙන බාටත් වග බල්ලා තියෙනවා. පින්න පාතෙන්, සිවුරෙන්, සෙනසුනේ ලංකාවේ බැලුවොත් එහෙම පරණ ඉතුරුලා තියෙන රජමැදුරු සහ සෙනසුන් විතරයි. අනෙක් සේරම මිනිසුන්ගේ තිබිලා තියෙන පොල්ලතු ගෙවල්. ඒවා පිච්චිලා ගියා. රජමැදුර හැදුවා අයියට සීනාසනේ හැදුවා හයියට. ඒ දෙක විතරයි නටබුන් තියෙන්නේ. ඉන්දියාවේ ගිහිල්ලා බලන්න, ලංකාවේ ගිහිල්ලා බලන්න, ඒ දෙක විතර මොකද මේ මිනිස්සු දන්නවා රජුරෝ ඉන්නා වගේම සංඝයාට පහසුකම් ටික දෙන එක ගිහියෝ එකතු වෙලා කරන වැඩක්. ඉතින් සංඝයාට ඒකේ තවත් මේක උස් කරපන්, දික් කරපන්, ලොක් කරපන් කියන කමයක් නෑ. මිනිස්සයා කී පැදුරක මේ පොල්ලතු ගියක ඉඳගෙනයි ওই සීනාසන හදා. ඒ අම්මා තමන්ගේගේ වහන්න උළු වහන්න තියෙන සල්ලි ටික තමයි මේ සීනාසන කෙනා දෙන්නේ. ඉතින් ඒ නිසා අපි දැනගන්න ඕනේ ඒ මනුස්සන්ගේ මත ඒ මනුස්සන්ගේ ක්‍රමයට මේක හදලා අපිත් මත ඉදිරිපත් කරාට අසන්තුට්ටි භාවය චිවුරට පිටින් පාතර සීනාසනෙට ඒක තමයි සාමාන්‍ය ඵලය. ඉතින් ඒ නිසා මේ මං ඉදිරිපත් කරේ මගේ අදහස් මම කැමැති ඉතින් විවෘත සාකච්ඡාවක මේ ආරම්භය ලැබලා දෙන්න. ඉතින් වෙන කාට හරි මේ පිළිබඳව මතිමතාන්තර ප්‍රකාශ කරන්න තියෙනවා නැත්නම් කමඨාන් සූද කරගන්න තියෙනවනේ අවස්ථාව ලබා ගන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා හිටිනවා. මෙල්බන් පැත්තට ඇහෙනවද? හිත රිදෙනවද? එහෙමම නෑ. තව කකා කකා හිටපන් ඈ. Thank you. మనరి పక్కసింహోనం అపి సాఖ్యాచార్డి దితిపత్కరగం Rossella. ඒපැත්ති ප්‍රශ්න තියෙනවාද මෙහෙත් නෑ ඒක නිසා සාකච්ඡා නැති වුණාට ප්‍රශ්නයක් නෑ ඇති වෙච්ච ස්වභාවය ඒක නිසා මේ යක්ෂාත්මයක් වදන් මොනද සනන් කුමාර සනන් කුමාර කියලා යක්ෂයෙක් කියලා ටික කාලෙකින් ආය දේවාත්මයක් ආවා මේ බණ භාවනා කෙරුවත් ඒ අර අපි ගිය 81 වෙනි රිට්‍රීට් එකේ කරේ ඒ 81 දී කියලා තියෙන්නේ මේ සෝතානුධත කියලා සූත්‍රයක් ඒකේ තියලා කියනවා යම් කිසි කෙනෙක් සුතා ධතා පරිජිතා වනසානුපෙක්කිතා ditthiya suppati viddha කියන්නේ බණ අහලා හිතේ දරාගෙන හොඳට වචන හොයලා බලලා හිතේ විමසා බලලා ditthiya පිසුදු කරගත්තා නම් මැරෙන වෙලාවේදී කාලක්‍රියා කරත් අන්නිතර දේවනිකායක උපදිනවා කියන්නේ. මරණ වෙලාවේදී සී කල්පනා නැතු යනවා. මොකක් හේතුවක් නිසා අන්නිතර දේවනිකායක උපදිනවා. ඒ සමාතෝ යක්ඛ කියන නම සඳහන් කරලා තියෙනවා සක්‍ර දෙවෙන්දත්. දේවනායකයටත් යක්ක කියලා කියනවා. මෙයා යකෙක් විදිහට තමයි ඉපදිලා තියෙන්නේ. ඉපදිච්ච ගම කාරණා හතරක් නිසා Taman ඉස්සර කරපු සතියට නැවත හිත යනවායි කියලා. Tamanටම කල්පනා වෙනවලු මම අද මෙතන හිටියට මම Brahmacharya රැකපු කෙනෙක් කියලා. එතකොට ඉබේම අර සතුප්පාද කියලා නැවත හිත එකපාරට සතියට වැටෙනවා. ඒක කුසాగ්‍ර බුද්ධිමත්තායට. එහෙම නැත්නම් ඒ දේවනිකායල වලට වරින් වර ඉදිබට ප්‍රාතිහාර සහිත භික්ෂුන් වහන්සේලා කියලා බණ කියනවා. බණ කියනකොටම කල්පනා වෙනවලු මම මේ ලැබිච්ච මරණ වේලාවේදී මුට්ටස්සති වීම නිසා තමයි මෙතෙන්ට ආවේ. ලැබුත් ඊට ඉස්සෙල්ලා මම හොඳට බණ දහම් පුරපු මහාන දහම් පුරපු කෙනෙක් කියලා එකපාරට සතිය පිහිටනවා කියලා ඒත් එක විශාල අධිකමයක් ලැබෙනවා කියලා. එහෙම නැත්නම් Taman එක භාවනා ඒ ඒ දේවනිකාය ඉපදිච්ච ඒ වගේම කෙනෙක් ඇවිල්ලා කියනවලු අපි මරණ වේලාවේදී අංජබජල් එනිසා මෙතෙන්ට ආවට අපි මේ කළ යුත්තේ මොකද්ද? ඊට ඉස්සල්ලා ආත්මදී මෙනෙහි කරලද සතිය නැවත උත්පාදනය කිරීම කියලා. එහෙම නැත්නම් නිකන් සාමාන්‍ය ඉන්න දෙවි කෙනෙක් මනුස්ස ලෝකේ අඳුරුම්කමට එහෙදි අඳුනගෙන වැලිකලීදී හෙල්ලම් කරපු එක්කෙනෙක් වගේ මතක් කරලා කියනවලු මේ ඒ කලින් කරපු සුතාදතා ಪರಿචිත අවශ්‍ය පුහුණු කරපු දෙයට හිත යොදුවොත් මොකද වෙන්නේ කියලා ඒ හතරෙන් කොයි එකට හිත යොදුවත් ඉක්මනයි කියලා තියෙනවා සතිය පිහිටනවා. සතිය පිහිටවපු ගමන් විශේෂ අධිකමක් එනවායි කියලා ඒ නිසා මනාකොට සතිය පිහිටලා මේ සතියම නෙමෙයි මෙතන කියන්නේ ධර්ම විනය හදාarලා තියෙනවනම් එයා මරණ වේලාවේදී මුට්ට සතියෙන් හිටියත් අරසා තැනකට ගිහිල්ලා ඉබේම උඩට තල්ලු කරනවා කියන්නේ. අවශ්‍යයි. දැන් සීලය සම්පූර්ණ වෙච්ච කෙනෙකුත් අසම්මූලෝ පාලංකරෝති කායස වේදා පරමරණ සූතින් සග්ගන් ලෝකම් උපජ්ජති කියන. පුරුවන් වෙච්ච කෙනෙක් ගැන කියන්න දෙයක් තියෙනවා. සෝවන් වෙච්ච කෙනාගේ නම් ඇත්තෙම නෑ. සෝවන් වුණා කෙනා නියත පරායි. සෝවන් වෙච්ච කෙනා ආර්ය පුද්ගලයා. එයා නියතෝ සම්බෝධි පරායන. එයා චල් මේ මේ දුගතිය මිදිච්ච කෙනෙක්. එතකොට සීලය සම්පූර්ණ වෙච්ච කෙනාටත් සුගතියට යනවා නම් කොහොමද මේ සෝවාන් වෙච්ච කෙනෙක් පල්ලයට යන්නේ? ඕකෝය කියන විදිහ ඔය යක්ෂයා කිව්වට මේ පහත් නිකායක් නෙවෙයි. ඒකත් උසස් මේ ඒකේ ආර්ය බුද්ධිලෝ ඉන්න ස්වභාවයක් එක දේව නිකායක් නිසා පහත්තනක් නෙවෙයි. එනිසා යකා වුණත් යකා වුණේ නෑ යකා වුණත් ඒ ගිහිල්ලත් ප්‍රොමෝෂන් ගන්නවා. නෑ හිත වැටිලා නෙමෙයි කියන්නේ බුදුහාමුදුරුවෝ කියනවනේ සීලවතෝ සීල සම්පදාය කායස බේදා පරම්මරණ සුගතින් සග්ගන් ලෝකං උපජ්ජති කියන්නේ. ඒ කියන්නේ කාල කාල සීලයට පුළුවන් සෝවාන් වෙච්ච වෙනාම අනිවාර්ය තුන ඒ නිසා සෝවාන් වෙච්ච කෙනා අපායට ගියත් සුවන්නේ චිකනා නෑ මං කියන්නේ ගියත් අතන වෙන නරකාදියට ගියත් ඒ මචං හිටින්නේ නෑ ඒ මචං උඩට තල්ලු වෙනවා නෑ නෑ යන්නේ නෑ යන්න ඒක කතාවක් තියෙනවා නියත පරායනෝ සම්බෝධ නියත ගතිකෝ ලද්දසායතෝ බණ එන වෙනස් වෙනවනේ මෙහෙන් සීලය සම්බෝධ නෑ ඒක සනන් කුමාරගේ කතාව කියවලා බලන්න ඒකේ පැහැදිලිව කියලා තියෙනවා මේ බිම්බිසාර රජුරෝ තමයි මෙතන ඉපදිලා තියෙන්නේ ඒ මරණ වෙලාවේදී කකුල් පල්ලා ලුණු දාලා තාම අසීරු තත්වයකට ගිහිල්ලා තියෙනවා. ඒ වෙලාවේදී මුට්ටස්සතිය එන්න පුළුවන්. ඒතර බුදුරජාණන්සේ කියලා තිනවා කිරි මේ මේ ගිතෙල් පුරෝපු කලයකට කඩපිම්මද බැඳලා වතුරට දාපුවාම වතුරේ තියෙද්දි කවුරුරි බින්දොත් කලේ මැටි කැට යටයයි ගිතෙල් උඩට එනවා. ඒ වගේ තමයි යාට ඊගාව පාර ආය දෙවන්නේගේ සහායකයක් නැතුව උඩට යන්න පුළුවන්. ඉස්සෙල්ලා මං කිය සුදා දත්ත ಪರಿචිතා කියන්නේ මාවෝද ලැබු කෙනෙක් නෙවෙයි. සාමාන්‍ය පුහුණු කරපු එක්කෙනෙක්. ඒකටම සාධක සූත්‍රයක් තියෙනවා. ඒ හාමුදුරුවෝ සක්මන් කරනකොට බඩේ දැවිල්ල හැදලා මැරලා වැටෙනවා. ඒ හාමුදුරුවෝ දිවි ලෝකේ ඉපදිනවා. ඒ හාමුදුරුවෝ හිතන්නේ තාම මහානකම ඉන්නේ කියලා. ඊට පස්සේ හාමුදුරුවෝ බුදුජානනාති ගාට ඇවිල්ලා ආඩපාලි කියනවා මේ බලන්න වෙච්ච වැඩේ මම දැන් ගිහිල්ලා අතෑරිය මේ දිවි ලෝකේ මහා විකාරය ඒකේ ඉන්න ඔක්කොම පිසාචියෝ. නන්දන උයන මට පේන්නේ පිස්සු වණයක් වගේ. මාව බේරගන්න. ඒක බුදුන් කියන්නේ නෑ ඔබ කලින් බණ භාවනා කරා නම් අභයානාම සාදීසා උජුකෝ නාම සෝමග්ගෝ කියලා උඹට ඉන්න රතය අනිවාර්යම නියොට යොමුලා තියෙන කියලා ඒ දරකට තියෙදි රහත් කරනවා. ඒක නිසා භාවනා කරපු කෙනෙක් උනත් මරණ මොහොතදී කලකොල වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් අපි කියමු හොඳට සතිය පිහිටවගෙන ඉන්නකොට එක පාට හිණයක් ගහනවා සද්දයක් ඇහෙනවා. ඒකට හිත කැඩෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒක ඇත්ත. ඒ වෙලාවේ ආර්යත්වය ලබලා තිනවනේ ආර්යත්වයෙන් ගෙලින්ම සුවතියට ගෙනියන එකනේ. ඒක ස්වභාවිකයි. ආර්යත්වයෙන් කොහොමද සීය පිළිඳවන්නේ? ඔව් ඒක ස්වභාවිකයි. සීලය සම්පූර්ණ කෙනා. සීලය කැඩෙන්නේ නැහැ. සීලය සම්පූර්ණ කෙනා අවසාන චිත්තක්ෂණේ අසම්මූල්‍යව පාලන කරනවා. ඔව් අසම්මූල්‍ය. එතකොට එයා දන්නවා මේ සම්මූල්‍ය භාවයක් නෑ. මෙතන තියෙන්නේ ආර්ය වෙලා සම්මූල්‍ය වෙලා. ආර්ය වෙලා නැත්නම් හොඳට බණ දහම් දන්න කෙනා බණ භාවනා කරපුවා මරණ මොහොතේදී හිත වික්ෂිප්ත වෙනවා. වික්ෂිප්ත වුණාට ධර්ම ආරක්ෂාව දෙනවා කියන එකයි මේ සෝතාන උද්ධත සූත්‍රය සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි ගත කරන ජීවිතයේ සාමාන්‍ය අපේ පැවතිච්ච මානසිකත්වය තමයි අවසාන තීන්දුවට එළඹෙන්නේ. අර චිත්තක්ෂණයේදී ආසන්න කර්මය බලවත් වෙන්න පුළුවන්. බලවත් වෙලා ඒ වැටුණට අශෝක රජුරු ගියයි කියලා තෙන් දවස් 7කට 10කට කොහෙද පොළ පිඹුරක් කියලා ඉඳලා තියෙන්නේ. එයා සෝවන්ලා හිටියේ නෑ. නමුත් ඒ වෙනකම් බුදුරජාණන්සේ කතා කරේ නෑ. ඒක පැනලා හරියට ගියාට පස්සේ කොහොමද දැන් අශෝක රජුණන් টොප් තැනක කියලා කිව්වා. හැබැයි අතන කියන්නේ. ඉතින් සාසනෙට හොඳ නෑ. මල්ලිකා බිසව මල්ලිකා දේවිය. ඒත් එමය දවස් 7ක් ඒ කියන්නේ බල්ලෙක් එක්ක සාමාසියේ ඉදිරිය තිබිලා තියෙනවා.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 බහුතරේ පින් නිසා. ගොක් පව කරන මනුස්සයා මොන තරම් අසද්දුස්ස දානයක් දුන්නත් මරණ මොහොතදී කලකොල වෙලා අපායට ඇදගෙන යන්න පුළුවන්. ඒ නිසා අපි හිතනවා මේ මම මෙච්චර දන් දෙනවා සිල් ලගනවා අය හද්ද ඉන්නේ මට මෙව වෙන්නේ කියලා. එහෙම අපිට ගහපා දෙන්න පුළුවන් ශක්තියක් කර්මේශා කර්මඵලේ නෑ. අපිට නොදැනෙන ශේෂ්ත්‍රයක් තියෙනවා. අවසරසන්න ශෝක දැන් උත්තර බුදුන්වහන්සේ දේශනා කරනවානේ කියන විදිහටම සෝවාන් වෙච්ච පුද්ගලයා අනිත් පැත්තේ ස්ථිර වශයෙන් යන්නේ නැහැ කියලා පායටයි පිරිසන් ලෝකෙටයි අමනුෂ්‍ය ලෝකෙටයි ඔය කියන යක්ෂය කියන කෙන ස්වාමීන් වහන්සේ අර ස්වාමීන් වහන්සේ දේශනා කරා වගේ බාස්වාමීන් වහන්සේ විස්තර කරා වගේ ස්වාමීන් වහන්සේ විස්තර කරා පැහැදිලිවම මේ අමනුෂ්‍ය ලෝකයේ යක්ෂයෙක් නෙමෙයි ඔය දේව ගණවල ලෝකෝ ප්‍රේත කියලා කියනවනේ ප්‍රේත කියලා ඥාති ප්‍රේත කියලා කියන්නේ වැඩිච කාටත් උදාහරණ ගන්න ඥාති ප්‍රේත අපි කියන්නේ පෙරේතයයි පෙරේතයා කිව්වහම මගේ ඥාතියා පෙරේතයා වුණා කියවට ආම්තුරු පෙරේත කොටුවක් දුන්නයි කියලා ඉතින් හිතනවා මේ සම්මුරුව හැම මැරෙන මැරෙන එක පෙරේත කරනවා එනිදි මේ ප්‍රේත ඥාතිපේති කියලා කියන්නේ මියගිය ඥාතිය. කාට වුණා? අපේ උඩරට පැත්ත කියන්නේ මියගිය ප්‍රාණකාරයයි කියලා. පේතා කියන්නේ හැරගියා කියලා. අපේත කියන වචනේ වගේ එකකින් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක ඒක ඥාති සාලෝහිත පේතා කාලක. ඔව්. එතකොට යක්ක කියන පැත්තේ කලහ විවාද සූත්‍රයේ තියෙනවා මේ මේ සුනායි යක්ක සුනා යක කියලා සක්‍ර දෙවියන්ට ආමන්ත්‍රණය කරනවා. යකෝ කියලා. හැබැයි යකෝ කියලා අපි ඔය කියන්නේ යකා කියලා කියන්නේ සක්‍ර දෙවියන් වහන්සේ කියන ගෞරව නම. ඉතින් මම ඊයේත් කතා කරලා කිව්වා පැවිදි වෙච්චාම ඔක්කොම යක්කෝ කියලා. අපි කියනවා නේ දේවා යක්කා මහිද්దికා. ඔව්. කියන්නේ මහා ඉන්දියාවේ දේවා සුරාසුර නරෝරග යක්ක රක්ක යක්කා කියලා හඳුනාගත්තේ ඒ නිසා අපි භාවිතා කරලා එක ඔය කියන්නේ. මේ මෛත්‍රික අය හොඳ යක්කෝ කියන්නේ. මේ වරද්දගෙන යකා කිව්වහම මේ බයලා දඟනවා. නෑ ඉතින් අය අහන කෙනාගේ හිත හොඳ නැතිකම තියෙන කියන කෙනා සීබුද්ධියෙන් කියන්නේ. ඇයි යකෝ කියලා කියනවා අර මනුස්සයා හිතා ගන්නවා ඉතින් නරකයි. ඉතින් මොකද කරන්නේ? අයියේ බණ කියනකොට කිව්වා පැවිදි වුණාට පස්සේ හැම එකම යකා කියලා. ඔක්කොම උඩ ගියා. ඒ කියන්නේ පැවිදි වෙච්ච ගමන් අඳිනවනේ. පැවිදෙන් ඉස්සලා ඔය යටහත් පහ සිරි පිටිසලා ඕන තරක ඉන්න පුළුවන්. පැවිද්ද වෙච්ච ගම අර වලාකෝ මාත්‍යා කියනවා මහරක මෑණුරු නිතරම. ඒක පොඩි කොල්ලෙක් හිටියලු හැමදාම මොන හරි ගෙනියලා දීලා යාළු වෙලා. ඒ දවසක් කැඬු පැවිදි වෙලා. දගවුවා නැග්ගලු කොට උඩට ගත්තලු වට අත වඳිනවා මට දැකියවා. පොඩි කොල්ලෙක් ඌ කියනවට පුතු හුරතලයක් හිතන ස්වාමීන් වහන්සේ උඹට තියෙන මේ නම්බුවට මං කෝය අශෝක රජුන කොහොම හිටින්නේ නැද්ද? පුටුවට උඩ තියන්න ගිහිල්ලා උඩ නැගලිවලා බණ කියනකොට නිග්‍රොත සාමණේර. දැන් තමසමට වඳිනවා කිව්වා. කියලා මට පුදුම ආසාවක් ඇති වුණා කියලා මේ ඊයේ වෙරදා මේ මං යනකොට අතේ තියෙන ටොපි හොයන පොඩි කොල්ලා. එහෙමයි. ළමයි හිතේ තිබ්බා තියෙනවා. ඒකයි වෙවිදට ආවේ. දැන් අපේ කවුද ඇමරිකාවේ නාමගුරු? ගුණරත්න. ගුණරත්න ආමගුරු කියනවා එයාගේ ලොකු හාමුදුරංග අත් දෙකෙන් පුටුව ආදලා ඒකෙන් වඩම්මගෙන යනවලු බණ කියනවා. ඒක දැක්කා. ඒ ආසාවටලු මම බැරි. අත් පුටුව අරගෙන යනවලු බණ කියනවා. ඉතින් අත් පුටුව ගෙනිනවා පිටිර දානවා පාවඩ බලනවා පන්දම් එල්ලනවා ඉතින් රෑනේ බෙර ගහගෙන දවුල් ගහගෙන ගෙනියන්නේ. ඉතින් ඒක දකිනකොට මේ මෙයාට පැවිදි වෙන්න හිතුණා. පැවිදි වෙන්න හිතුනේ අර සාමාන්‍ය ඵලයක්. අපි මේ කපේම කෙනෙක් ඒකේ අනිත් පැත්ත හලාකෝ මාත්‍ය කියනවා. හලාකෝ මාත්‍ය නూరు මේ දලවකලද කොහෙද ඉඳලා තියෙන්නේ? වත්තක. ඉන්නකොට ඉතින් මෙයා වත්තේ මහත්තයාගේ පුතා. ඒ ට්‍රිනිටි කොලෙජ් එකවල ඉගෙන ගන්න. ඉතින් අම්මයි තාත්තයි මෙහෙට ඉස්කෝලේ යන තියෙනවා කියලා නිවාඩු වෙද්දී දවසේ හාමුදුරුවෝ කියලා බණක් කිව්වා. ඉතින් ওই විදිහට හාමුදුරුවෝ අත්පුටුව තියාන බෙර ගහගෙන අනම්මනම් පාවට දාගෙන ගෙනලා බණ කියලා ගියා. ඉතින් මෙයා අවුරුදු 16 කොල්ලේ ඊට පස්සේ අම්මා කොල්ල දැන් ගිහලා පන්සලේ වැඳලා. ගිහලා තට්ටු කරන තට්ටු කරන හාමුදුරුවෝ පේන්නේ නැතිලු. ඊට පස්සේ <coughs> කියනට <coughs> කියනවලු. ඉතින් ඊට පස්සේ ගොල්ලෝ මම මේ හලාපම් මාත්‍යගේ පුතා කියලා. හිටපන් දරුවා කියලා හාමුදුරු එළි එනකොට හාමුදුරන්ගේ අත් දෙකේ හොඳට මඩලු යන්තම් සිවුරු පොරන කකුල් දෙකෙත් මඩ. ඊට පස්සේ මේ දැන් හාමුදුරු ඇවිල්ලා ඉඹාවේ. මම මේ ඉස්කෝලෙන්ට අම්මා ගාව වැඳලා වරින්. ගා වැඳලා පරය. කොහොල ඊට පස්සේ යන්න හැදුවා ස්වාමීන් මොකද මේ මඩ ගාගෙන කියලා. දරුවා උඹට ඕවා කියලා වැඩක් නැහැ. ඔබ වැඳලා ඵලයන් කියලා. ඉන් පස්සේ කොහොම නැහැ ඉතින් ස්වාමීන් අපි මේකට මේ අපිට ඉඩම් තියෙනවා. කුඹුරු තියෙනවා. අඳ කෝවිය දෙනවා. අඳ කරලි වෙලා උන් අර පිට කාට්ටයි කාටුවයි තේරම ගෙලා පන්තල ගෙනත් දානවා. උන් අස්සන්න උන් හොද ටික ගන්නවා. දැන් මේ මැද මිදුලට දොර වහන මම මේ බැත වේල වේලා හිටියේ. මේවා විදි කරන්න ළමයා. අපරාධනේ. ඉතින් බලපන් මගේ අතේ පයි හැටි ඕම් බලපන් ඉඩම් බූදල් තියෙන පන්සල් වල තියෙන වැඩි උඹ ගිහිල්ලා ඉගෙන ගනි කිව්වා. එතකොට මම එදා තීන්දුවක් ගත්තා ඒකවලු හාඳුන නිශ්චල දේපල් පුරුදු පුදන් නැති වෙන්න. ඊට පස්සේ හාමුදුරුවෝ කියන මේ ගෙනත් දාපු බැත විසි කරන්න හැම මේ සංඝ සතු දෙන්නේ. ඒ ගොයියන්ගේ වැඩ මෙහෙමයි. අත ගියාට පස්සේ ආනිත් කාටවත් කන්න කැපදේ. නෑ ආමුතු වී වේලන. අත ගියාට පස්සේ වී ටික. ආමුතු වී වේලන. කන්න කැපද? ඒක ඒක විනේ ඒ කියන්නේ ඔය කතා කරන ඔය කතා කරන හාමුදුරුවෝ කියන්නේ මං කියන්නේ මේ කලහකෝ මහත් එක වැත්තේ මම මේ කතා කරන්නේ. හාමුදුරුවෝ මඩ ගාගෙන කියනවා මම මොකද කරන්නේ? එතකොට අර දරුවට හිතනලු ඊට පස්සේ නම් ස්ථිර දීපලක් කවදාක සංඝ සතු කරන්නේ. ඒක සංඝයාට නඩතු කරන සංඝයා දන්නේ නැහැ. ඒක සංඝයට කැප නැහැ. විහාර විහාර වස්තු දෙන්න හොඳ නැහැ. දෙන්න හොඳ නැහැ. දෙටිපු ගමන් ඒකේ නඩත්තුව මල විකාරයක්. ඒ නිසා ඒ කාර්යකේ යන්නත් හොඳ නැහැ. ජානරු <laughs> කියලා තියෙන කරත් එකලත් ගොඩ වෙන්න බෑ කියලා. අසනීපයක් නැත්තම් කාර්යකත් යන්න නැහැ. අර මේ අපේ තම්බි මනසෙක් ඇවිල්ලා තම්බි කෙනෙක් මම කොම්පැනියක්. මන්නේ ජීයම් අනිත් එක කතා කරලා කිව්වා මේ මේ හැතැම්ම 20කට වැඩිය දුර යනවන නෝම්බියලි නැතුවට කමන්නේ නැතිව. ඒකට අපේ ඩිරෙක්ටර් කතා යකෝ ඒ බූරුවෙ පිට යනකොට හරි පයින් යනකොට හරි තෝ වාහනේ යනකොට හරි 90 බයිසිකල් එකට ඒක හැතැම්ම ඉසනේ කීයක් ගියත් ඔය නෝම්බියල්ලන්ට. ඔය නෝම්බියල්ලන් කියලා පයින් යන්නේ උන්ට. හැතැම්ම ඉසකට යනවා ආහාර ඕනේ. තෝ වාහන පාවිච්චි කරනවා නෝම්බියල්ලන්ට.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 දුන්නොත් ගිහියෝ අපිට ඉන්ජුජු කියනවා. ඔය ගිහියෝතෙන් තියෙන භෞතික වස්තු අපි පෙන්වන්න ඕනේ. උඹලා අපිට පුදල වැඳපල්ලා අපි කරන්නේ විවේකයට යන එකයි. අපි කරන්නේ සීල සමාධි ප්‍රඥා වර්ධන එකයි. උඹලා කරත හැකි. කෙරුවොත් තේරෙයි ඔය තියෙන බන්ධන කොච්චර කරදරද කියලා. ඒකයි අපි මේ පැත්තට ආවේ කියනක පෙන්වනවා. මිස අපි වෙන ලාභ සත්කාර සම්මාන සීලක පැත්තෙන් ගියොම ඉක්මවන්න හදනවා කියලා කියන්නේ තව අතපල්ලේ වැටිලා. ඒව තමයි සාමාන්‍ය ඵල. ඒක නිසා ඒව මේ නැවතත් අහන්න ඕනේ සතාවක දීර්ඝ සූත්‍රයක්. දීර්ඝ සූත්‍රයක් මාර්ගෙන් මේ සාමාන්‍ය වල පෙන්ලා දීලා තියෙන්නේ. හැබැයි ඒකෙන් පේන්න තියෙනවා ශ්‍රමණයයි කියන කෙනා ගිහි වෙන්නත් පුළුවන් පැවිදි වෙන්නත් පුළුවන් නිතරම විවේකයේ හිතන නිතරම උදේකලාව පතන නිතරම කෙලෙස් වලින් දුරව බැහැරව ගත කරන්න හදනවන සංසාරේ බය දැකලා සංසාර බයෙන් ගැලවීමට එයාට ශ්‍රමණයයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. නිතරම තේරුම් ගන්න පැවිදි වුණත් සංසාරේ බය දැකලා නැත්නම් තාම සංසාර දේවලට ආසයි නම් වැඩ කටයුතු කරන්නේ සංසාර බයෙන් ගැලවෙන්න නෙවෙයි නේද?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 යණ්ඩයි මේ සූත්‍රවල අපිට දෙන පණිවිඩය යක්කු ගැන කියනකොට කියනවා නිද්දිමන්තෝ නිද්දිමන්තෝ වන්නවන්තෝ මහ මහ බල මහ බල කියන්නේ මේ මේක ඉද්දිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ මහ උදාවන්නේ කියලා ඒ නිසා ඒගොල්ලෝ නිකන්මයි නෙමෙයි පුංචි කල හලකන්න එපා ග්‍රීන් ටී එකක්වත් දෙන්න ඕනේ අහු <laughs> යක්කු කියලා නිකන් එහෙම අයියකෝ කියලා කතා කරනකොට තරහ ගන්නවත් එපා ඒ බොහොම නම්බුකාර වචනයක්. තියෙන දන්න එකාට වැඩි දන්න යකා හොඳයි කියන්නේ. නොදන්න යකාට වැඩි. නොදන්න එකාට වැඩි දන්න යකා හොඳයි. එහෙමද කියන්නේ? මම කියලා දෙනවා. යකාගේ හැටි අපි දන්නවනේ. නොදන්න එක මොකෙද්ද දන්නේ? මම නොදන්න යකාට වැඩි දන්න යකා හොඳයි කියලා. දන්න එකාට දන්න යකා හොඳයි. ඒක හොඳයි. ඒකනේ අපි එන්නේ මෙහාට. මටත් ඒකම තමයි කියන්නේ. ඒකමයි මටත් කියන්න තියෙන්නේ. මොකද යකා ගැන ඇහ ගහගෙන ඉන්න තරමට ඌ බේර ගන්න පුළුවන්. නැත්නම් පිට පැනව ගමන් කන්තියක් අදිනවා. ඉතින් යකා දකින්නකොට නිතරම කැමරාවක් දාලා තියෙනක ආදරයට වගේ. ෆොටෝ එක මේ ලයිට් එකත් හයි කරලම තියෙනවා. ඒකට ඌ නිතරම විල් වෙනවානේ. ආලෝකයේ තියෙන යකුන් වැඩ කරන්න බෑ. නිසා යකා හිතන්නේ මට ආදරයට ලයික් ගන්නවා ෆොටෝ ගන්නවා කියලා හිතන්නේ නෑ. උස්පයි වෙනවා. ඒ ඒ යක්කු පාලනය කරන කෙනාගේ හැටි. සමන් මේ අවසරයි සතිය නිසා කෙලස් නැති නේ සතිය නැති වෙලාවේ කෙලස්මයි කියලා හිතන්න. සතිය නැති හැම වෙලාවෙම කෙලස්. ඒ නිසා මුහුද මැද දිවයිනක් හදාගත්තා වගේ සති මාත්‍රාව ගිය ගමන් තේරෙන්නේ නැහැ කෙලස් කැපෙන හැටි. සති මාත්‍රාවේ සිද්ධි වෙනකොට ටිකක් කල් යනකොට තේරෙන පටන් අර ගන්න මේකේ අල්ලාන තරම් ලාභයක් නැහැ අතවාසියක්. හැබැයි සබ්බපාපස්සා කරනවා. සියලු පවෙන් නිදහස්. කොහොමඩක්වත් කායික දුස්චරිත නැහැ, වාචික දුස්චරිත නැහැ, සීලය හරියනවා. අපි ඉඳගෙන භාවනා කරනවා කියලා. ඉතින් ඒකෝට තමයි තේරෙනවා ආනාපාන ඇසුරු කරන තාක්කල් ඉඳගෙන ඉන්න මේ ඉරියව්ව ඇසුරු කරන තාක්කල් රාගෙ ඉන්නේ නැහෙනි. දැන් ඉඳගෙන ඉන්න ඉරියව්ව මම දැන් මෙතන කිව්වට එතන රාග කරන දෙයක් නැහෙනි. ඇත්තටම තියෙන අනිත් පැත්තනේ අමාරු වෙන්නේ රකින්නේ. ද්වේෂ කරන දෙයක්වත් නෑ. ඔබ දැනගත්තත් දැනගත්තත් ඔබ ඉන්නේ ඇඟත් එක්ක තමයි. ඒක මේ කපලයින් කරන්න පුළුවන් එකක් නෙවෙයිනේ. ඒකට මෝහයක් නැහැ නින්ද කියලා නැහැ. අන්දමජ අංජබජල් නැහැ. මේ එළඹිලා. ඒ නිසා රාග දෝෂ මෝහ කියන ප්‍රධාන මුල් තුන නැහැ. හැබැයි ඒක තේරෙන්නේ නැහැ සතියින් ඉන්නකොට. මොකද ඒක නෙමෙයිනේ කල්පනා කරන්නේ. මම දැන් මෙතන. ඒක හුඟා ගියාට පස්සේ සම්පජඤ්ඤය එනකොට එහෙම නැත්නම් ඒකට කියනවා අන්වේ ඥාන කියලා. සතිය ඉන්නොත් මේ හිටපු කාලය තුළ මගේ හිත ආතතිය නැහැ. තණ්හා මාන දිට්ටි නැහැ. රාග ද්වේෂ මෝහ නැහැ. ඉතින් ඒ බව තේරුම් ගන්නකන් ශ්‍රද්ධාව ගොඩක් උදව් වෙනවා. මැරෙන්නේ ඉසලේ ශ්‍රද්ධාව මේ අන්වේ ඥානෙ ප්‍රතිස්ථාපනය කරලා පෙන්නන ඔබ හිතලා කරන්නේ නැහැ කවුකත් බුදුන් කියන නිසා කරා කරනකොටම ප්‍රතිඵලත් නැහැ ටික වේලාවක් යන්න ඕන ප්‍රතිඵල දැනෙන්න එතකොට ඩබල් ප්‍රතිඵල ඊට පස්සේ කරදරයක් ආවත් එයා දන්නවා මෙතන ආරක්ෂක බංකරයක් වගේ රාගේ තියෙනකොට විදහාට ඇවිල්ලා රිංග ගන්න තැනක් තියෙනවා දැන් ද්වේෂය එනකොට රිංග ගන්න තැනක් තියෙනවා මෝහේ නොවෙන්න මෙනෙහි කළ යුත්තක් තියෙනවා ඒ නිසා නිතරම මේක භාවිත බහුලීගත කරනවා. පළවෙනි අවස්ථාව කියන්නේ ආසේවනය කරනවා. සතිය ඇසුරු කරනවා. ඇසුරු කරලා අන්තිමට ඒක බහුලීගත කරනවා. භාවිත කරනකොට තේරෙනවා කරදර සහිත ලෝකේ මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් ඇවිල්ලා රිංග ගන්න ගුහාවක් තියෙනවා. බිලක් තියෙනවා. පැලස්සක් තියෙනවා. ආන ඒක දිනු කරගෙන යන්න ගියාට පස්සේ භ්‍රමචර්ය කියලා කියනවා. ඉතින් ඒක නිසා ඒ හොඳ වෙලා හොඳ බව දන්නකම කියන එකක් තියෙනවානේ. උසාවියක සාධාරණයේ ඉෂ්ට වෙන්න ඕනේ ඒ සාධාරණ යුක්තිය නඩුකාරයට විනිශ්චයකාරයන්ටයි නීතිඥයෝ සාමාන්‍ය උසාවියට තේරෙන්න ඕනේ නේ. ඉතින් සාමාන්‍ය යුක්තිය ඉෂ්ට වෙනවයි කියලා. අන්න ඔය තමයි ඒක වෙන්නේ බොහොම අමාරුයි. ඉතල සත්‍යමත් වෙලා සත්‍යමත් භවයේ ඉන්නකොට මේ මේ ආනිසංස ලැබෙනවා කියලා එයාටම තේරෙනකොට එයා ගුරුවරෙක් බාටත්පත් වෙලා ඉවරයි. ඊට පස්සේ යාර කියලා දෙන්න පුළුවන් සතියේ ඉන්නකොට මෙහෙමයි වෙන්නේ කියලා ඉස්සලා ඉස්සලා ඒක මොකුත් නැහැ. තමන් කරනවා දිග පල්ල නැහැ. ඒ කියන නිකන් බුලත් ටිකක් කනකොට මුලදීම පැංගිරි රහන එන්නේ. බුලත් කයි කිරි රහ එන්නේ නැහනේ. දෙතුන් සැරයක් සමහරු කියලා ගිනනවා සමහරු කියලා ගහනවා. කියලා ගැහුවාට පස්සේ කිරි රහ. ඊට පස්සේ අපේ තියාගෙන පුළුවන් මොන ධර්මයක් වෙලා. නෙල්ලි ගෙඩියක් කනකොටත් එහෙමයි. කහපු ගමන් තිත්තයි. හැබැයි පහුවෙන උන කටපැණි රහ වෙලා විස විටමින් C විශාල මේ ප්‍රභවයක් බවට පත් වෙනවා. ඒ නිසා නෙල්ලි කාපු ගමන් කාටද ගුණ කිව්වේ නැත්තම් කන්නේ නැහැ කවුරක්වත්. තිත්තනේදී ඒ නිසා පටන් ගන්නකොට තියෙන මේ පැංගිරි ගතිය සාසනේ තියෙනවා. ඒ නිසා විහිළුකාරයින්ට සාසනේ ඉන්න බෑ. හොඳටම මූලධර්ම ධර්මයක් තියෙන්න ඕනේ. හොඳටම දීර්ඝ ප්‍රතිඵල ලබන්න දැරීමේ ශක්තියක් තියෙන්න ඕනේ. මූණිච්චාවට ගිය එක නෑ හැලෙනවා. හැලෙන්නමයි සාසනේ හදලා තියෙන්නේ. බොරුකාරයට වැඩ බෑ, වැඩකාරයට බොරු බෑ. වැඩකාරයා දන්නා මුලදී මේ පැංගිරි ටිකක් එනවා. එතකොට හැලෙන කට්ටිය හනවා 90ක් හැලෙනවා. ඉතුරු වෙන කට්ටිය පැංගිටි හරහා ගිහිල්ලා ඒ පෙරතරේ නිතරම ජයක් එයාට තියෙනවා කවුරුත් තරගෙට නැහැ. හොඳ මිහිරියාවක් තියෙනවා. ඉතින් ඒකෙදි උපමාවකට ගන්නවා <clears throat> මහසි ජයඩෝ ස්වාමීන් වහන්සේ හිතක චිත්ත වීදියේක භවංග උපච්ඡේද භවංග චලන සම්පටිච්ඡන සම්තිර්ණ සම්පටිච්ඡ පඤ්චද්වාර වජන සම්තිර්ණ සම්පටිච්චන සම්තිරණ කියලා චිත්තක්ෂණ කීපයක් යනවනේ තීරණය කරන්න මොකද උඩී කියලා. අන්න ඒ වගේ තමයි ඉස්සල්ලාම අපේ තියෙන කාම භවංගෙ බිඳිලා සතියට ලැබුණාට පස්සේ අර කාම උපච්ඡේදනය වෙනවා. කාමයට තියෙන ආසාව උපච්ඡේද නමුත් ඒක සම්තිරණය අපි සම්පට ඊට පස්සේ මේ නෑ පංචද්වාර වජන හොයනවා මේ සතිය පිළලා තියෙන ඇහේද කනේද නාසයේද දිවේද කයද කොහෙවත් නැහැ. ඒක හොඳටම තේනවා සතිය ඉන්ද්‍රිය බද්ධ නැහැ. සතිය ඇහි නෙවෙයිනේ කනේ බඩේ තිබ්බට කාය ප්‍රසාදේ නෙවෙයිනේ සතිය තියෙන්නේ. කාය ප්‍රසාදේ මුල් කරගත්තට. ඒකට මෙතන පංචද්වාර වජ්ජනය කියලා අභාවයක් දකින්නේ. ඊට පස්සේ සම්තිරණයකට එනවා. නෑ පංචද්වාර වජ්ජන සම්පටිච්චන. මේක පිළිගන්නේ නැහැ සාමාන්‍යයෙන් හිත. ඉඳුරන් සම්බන්ධ දෙන්නේ භෞතික ලෝකෙ පිළිගන්නේ. අපි කියන පෘතජ්ජනය. නමුත් මෙතන තියෙනවා ඉඳුරන් සම්බන්ධ නැති තැනක මේ සතිය එන්නේ. ඒ නිසා ගොඩාක් ආගන්තුකයි මේක. නුහුරුයි. ඉතින් ඒ නිසා කියනවා කාගෙන ඵලයක්. කරපන් දිගටම. ඔය වෙලාවේදී ටිකක් කොයි හේකක් වෙනවා ඇඟේ බරගතිය දැනෙනවා නිින්දයන් නැතු වෙනවා වමනිය ගතිය එනවා. ඕව නැතුව මේක යන්න බෑ. කාගෙන ඵලයක්. එන පංචද්වාරයට පරිබාහිරව ඒකට මම දාන වචනේ තමයි ඉන්ද්‍රිය පටි අනින්ද්‍රිය ප්‍රතිබද්ධ කියලා. ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නෑ සතියේ. ඇහකන දිවනාසේ බද්ධ වෙලා නැහැ. තියෙනකන් ඒක ලාමක සතියක්. ඒකට ගියාට පස්සේ තේරෙනවා ඒක පිළිගන්නවා. සම්පටිච්ඡේන කරන මේක තමයි නිවන් මාර්ගය. ඊට පස්සේ අපි ඔක්කොම එක. මේක සීලෙක් ගහලා ස්ථාපිත කරනවා. අන්න එතකොට තමයි යාට තේරෙන්නේ මේ නොදන්නා තැන තමයි නිවන තියෙන්නේ. දන්න තැනකින් නම් නිවන නැහැ. ඉන්ද්‍රියකට බද්ධ නම් අපායයි. ඉන්ද්‍රියකට බද්ධ නම් පව්. ඉන්ද්‍රියට බද්ධ නම් මාරපාක්ෂිකයි. අනිත්‍ය බද්ධ නම් ප්‍රතිපදාව කෙලස් කැපෙනවා. හැබැයි මායя දෙන්නේ කෙලස් කැපෙන බව පෙන්වනවා. එයා බය කරනවා බිහිසුණු රුදු වේසමවා මග අවරන්නේ සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාරසේනා සසර විහර මොකද්ද සතර පෙර නිමිති දුටු වේ සසර බය නිසා සසර බය නැති කාට සතර පෙර නිමිති දැක්කට නිමිත්තක් වෙන්නේ නැහැ ලෙඩෙක් දැක්කට උට නිමිත්තක් එනකොට සසර බය නැහැ ලෙඩෙක් මහල්ලෙක් දැක්කට බයක් වෙන දෙයක් නැහැ සසර බය නැහැ මිනිහක් දැක්කට බය වෙන දෙයක් නැහැ සසර බය නැහැ. සිද්ධාර්ථ කුමාරට සසර බය තිබුණ නිසා මේක වදිනකොටම පොක්කටම වදිනවා. නිමිත්ත නෙවෙයි ඒක තියෙන්නේ. නිමිත්ත නෙවෙයි තියෙන්නේ. යාගේ හිත සකස් වෙලා තියෙන්නේ මේ බලන්න නැතුව ඉඳලා ඉඳලා පාට ලෙඩ දකින්නට හිතනවා. දැන් අපිට ලෙඩ දකින්න හිතන දේවල් නෙමෙයි කියන්නේ. ඒක මාත් මෙතනේ. චන්න මටත් මේක වේද? එහෙනම් චන්න චන්න බුදුහාමරන්ට වැඩි වැඩි වෙලාදී එහෙනම් කියනකොටම තේරෙනවා ඕ මොකද්ද මේ විභූෂණයේදී වැඩේ? දැන් අර වගේ මේ නාකියා වගේ මම තේන කොට දකුණ යන තට්ටට ගියාට පස්සේ මටත් ඒක වේදි කරන චන්න ඉඳගෙන ඇහැනම් කියන ආශ්‍රය පදවන ගා. මලමිනියා කරන යනකොට දපල යනකොට අර මොකද්ද? උදේ මැරෙනවා කියන්නේ. ඈ? මටත් මේ ඇහැනම් එනම් මොන යසෝදරාවද මොන රාහුල කුමාරයාද මොන රජසැපද ඔන්නේ සබයි වේසම දෙන්නම් මේකල දාලා පැවිදිනවා අපි කී සැරයක් ලෙඩ දැකලාද කීතරයක් වයසට ගිය මේකේ නාකියෝ දකින්නවා. එහෙම නැත්තම් මලමිණි දකින්නද අපි ජහට ගෙදර යනවා කිල්ලට අහුණයි කිය. ලෙඩ දැකපු ගමන් ගිහිල්ලා නානවා කිල්ලට අහුණයි කිය. වයස ගිය දැක්කම කියනවා මේ පොඩි ළමයට පෙන්වන්නත් එපා වුණා. ඕවා අපලයි. මේක මාළ මඩ මඩ ගිහිල්ලා දාන්න. ඕක මේ හරි අප්සෙට් වෙව තිබ්බා. මලමිණියක් තිබ්බා ගෙදරටවත් ගේන්නවා. කිලි. ඔන්න අපේ සසර බය නැති නිසා අපි මේක නිමිත්ත ගන්නෑ. ඒ නිසා මා නිබේසුණු රුදු වේස බව මඟ අවුරුණා සතිය මම කියන කොච්චර පෞති වුණත් කොච්චර සූදානමක් නැතුව හිටියත් සතිය කාටට හොම්බට දමලා ලැපෙන්න තැකි ඔබට කරත හැකි ප්‍රශ්න තියෙනවා පිළිගන්නේ පිළිගන්න බොහෝ කල් මේක කරන්න ඕනේ බුද්ධ ගෞරවයෙන් ධර්ම ගෞරවයෙන් කෙරුවට පස්සේ ඒ මනුස්සයා ගොළු වෙනවා කොහොමද අනිකාට කියලා දෙන්නේ අනිත් ඔක්කොම ඉල්ලන්නේ ඉන්ද්‍රිය බද්ධ ඥාන ඉන්ද්‍රිය බද්ධ සැප ඒකට පුරුදු කරපු අපි අනිත්‍ය ප්‍රතිපදයකට දාපු ගමන් කොහොමද මම අනිත්‍ය ප්‍රතිපද වචනේ කියලා මට තේර බණින්න පටන් ගත්තා. සාහසිරි නැති වචන ගෙනත් දාගෙන මේ අලුත් පඬිතියෝ වචන හදනවා කියන මං කිව්වේ නෑ මං කිව්වේ ඉන්ද්‍රිය බද්ධ නෑ. ඔබ බොහොම ලේසියෙන් කියලා තියෙනවනේ. බුදුහාමුදුරුවෝ කියලා තියෙන මේ සති සම්පජන්ණය ඉඳපන්. ඉතුරු ටික වෙනවා. කරන්න දෙයක් නෑ. ආනාපානෙ කෙරුවා. සක්මන් කෙරුවා. මොක කෙරුවත් ඔබ සති සම්පජන්නේ වැඩෙන බව ඔබට තේරෙන විදිහට ඔබ ඒකට හිත යොමු කරගෙන කාපම් දීපම් කරන වැඩ කරනවා. ඔබ නිවන් දකින්නවා ඒකාන්තයෙන්. ඔය ධර්ම එකක්වත් නොදෙන උන්නට කමක් අනේ හාඳුන්නේ වෙලා තියෙන බුදුහාමුදුරු කිව්වට ගණන් ගන්න නෑ නෝ. නෑ කියලා තිනවා. නෑ හරි හරි කියලා බුදුහාමුදුරු කියලා තියෙනවා. කවුද ගණන් ගන්නෙ? අපි මේ කියන්න ඕන ඔච්චරයි මම දන්නේ. ඒක හාමුදුරුවෝ කියන්නේ. ඒක කරනවා. දැන් මේක කියන්න කියන්න ඒව ගැන හිත හිතා ඉන්නවා. මොනවා ගැනද අපි කියන්න කියන්නේ ඒගොල්ලෝ ඒක මවනවා මේ දැන් මම මේකක් ගන්නවා මේ සූත්‍රෙත් ගන්නවා මේ සූත්‍රෙ මට ටිකක් බුද්ධහම තේරෙනවා මට සත්‍යයක් ටිකක් තියෙනවා ගන්න ඔච්චරයි කියන කාබම් පුළුවන් නම් කියලා කනවා ඉන්නේ ඔකට කියන්නේ මේ ඔබ ආනාපාන සති භාවනා කෙරුවත් නැතත් හුස්ම ගන්නවා රක්ම භාවනාවකටත් ඇවිදිනවා ඔකදී අලුතෙන් දෙයක් නැහැ නේ. ඔකදී කරප්පන් ගෙන්න හරි ඔළුව තද වෙන්න දෙයක් නැහැ නේ. ඔබ කොහොමද හුස්ම ගන්නවනේ. දැන් හුස්මට සතිය හේතු කරපුවා උඹට කරප්පන් ගෙන්නේ මොකද? උඹට ඔළුව නරක් වෙලා. දැන් මේ ඇවිදින ගමනට සතිය දැම්මට පස්සේ ඌ දඬු කන්දේ ගැහුවා වගේ බරු කකුල් කාරය වගේ මෙන්න දඟලන්න පටන් අරගන්න. ඇඳලා. ඒකයි මම යකා කියන්නේ ආයෙ වෙන දෙයක් නෙවෙයි අපි දැන් සාමාන්‍ය හුස්ම ගන්නකොට ගන්නකොට මේ මේ මේ මේ කුරේ ධක්මන් කරන්නේ කුරේ ගෙවිලා වගේ භාගයට යනවාද 100 තියාගෙන ඔබ ඵලයන්කෝ ගෙදර ගියා ඒ කියන්නේ 100 කියන එක ඇලර්ජික් කියලා 100 කියන එක ඇලර්ජික් කියන්නේ මේ ඇවිදින මනුස්සයාට සක්මන් කරන්න ගියාම ආචාර්ය සා කිව්වලු මේ මොකද ළමයි ඉන්න වෙලාව ඉතින් පොඩ්ඩක් ස්වභාවික වෙන්න කියපංගු කිව්වා. ඒ ගෝලයා සක්මන් භාවනාව උගන්වනවා. ගෝලයන්ගේ ගෝලිය ඇවිදිනවලු බොරු කකුල් කාර්යය වගේ. ඒ බුරු නොගන්නේ. නෑ. බුරුමේ බුරුමෙත් ඇත්තටම මේ මහසීසඩෝ හරි ඔය ඥාන්දසවාංශ හරි පණ්ඩිතසවාංශ සක්මන් කරනකොට අතපය විසිකර කර කරන්නේ. ඒ ඒ ස්වාමීන් වහන්සේ මම දැක කලාතුරකින් දකින්න හම්බෙන්නේ හොඳට වාඩිලා හිටපු හිරියරෙන්නේ ඥානින්ද හමුදෝ සක්මන් භාවනා කරනට ළඟ ඌට ළඟ කුටියකවත් ඉන්න බෑ. ඉතිප්පි සෝ භගවා අරහං කියන තමයි සක්මන්. සෝ භගවා ඉතිපි කියලා ආයෙ පටන් ගන්නවා. ඉතින් බලාගෙන ඉන්න පැක් සක්මන් කරන හෝ ගලවන්න. මේ වේගය. අනු ගානක් වයිස. බෑ. 10ට පටන් 9ට පටන් ගන්නවා. ඉතින් ඒක නිසා ඒ බුරුමේ එහෙම එහෙම මේව කරන්න යන්නේ නමුත් මූඩ් එකට ඇවිල්ලා හිමීට යනවනම් යනවා. හැබැයි ඒකට බලනින්න මනසත් තේරෙන ස්වභාවික ගතිය. මේක නෑ පටන් ගන්නකොට දණු කන්දේ ගැහුවා වගේ. ඉතින් කොකම් ගන්න පටන් ගන්න. ඉතින් පව් කියලා හිතෙනවා. නෑ ඒක කමන්නේ. සක්මනේ රවුම යනවා. ඒක කවදාකවත් කරන්න ඕනේ නෑ. යන්න ඕනේ ගිහින් ඥානන්ද සාන්ති කියන්නේ ලෙඩෙක් වගේ හැතිරෙන ඉතින් සුව වෙන්නනේ ඔන්න කමන්නේ ඉතින් සක්මන සල්ලි ගන්න තැනක් නෙවෙයි නිකන් හදලා තියෙන තැන සක්මන් කරපන් හැබැයි මතක තියාගන්න ඉතින් සක්මන සාමාන්‍ය වෙච්ච දවස් තමයි භාවනාවක් වෙන්නේ හුස්මත් ස්වභාවික වෙච්ච දවසටයි භාවනාවක් එනවා. නයි වගේ පිඹින්න පටන් ගන්නකම් ඒකට ආනපන ගලවලා දාලා පයින්ට් වෙන්න නාන්න දුන්නා නම් ඒගොල්ලෝ නිවන් දකින්නවා. දැන් අරකට ගිහින් ඉන්නේ. ඔනේ මේ නර පයින්ට් වෙනවා. ඒවා නෑ අර බොකුණට ගිහින් නාලා හෙන්න දෙනවා න ะ. දවස් තුන. දවස් තුන නානකොට ඔක්කොම කැස්සවල් සනීපේ. මේකේම නෑ අර ගෙට ගෙට ගේම් ගෙම්බෝ වගේ ඇතුළට රින්ගාගෙන මේ કૃතිම ජීවිතේ අර මේ ගම්පල ගිහිල්ලා ඒ දවස් තුනක් පොඩි උන්ට බහනා කරා. හරි සතුටු වුණා. අපි ඒකාකාර ජීවිතේ කැඩුනා ස්වාමීන් අපි හැමදාම කාලා ගිහලා පොත බලන පාඩම් කරන ගතිය වෙනුවට නිකන් සක්මනේ මොකක්වත් නැතුව එහාට මෙහාට ඇවිදින එක හක්කලම් කරන එක නිකන් ඉඳගෙන හුස්ම දිහාන ස්වභාවයෙන් ගන්න හුස්ම දිහා බලාන ඉන්න එක පුදුම රිලීසිං ඒ සමහරුන්ට ඒකම ඉෂේකක් වුණා. ඊ තරම් අරක මිරිකල අල්ලනවා. මේ කියන්නේ මේකට කියන්නේ අමෝර ගන්න. සක්මන් කරන්න ගියාම බලාගෙන ඉන්න මනුස්සයාට ඇඟරි දෙනවා. ඒ මේ මනුස්සයා මේ පුදුම අපහසුකින් මේ හඳේ විදිනවා. සමහරව භාවනා කරනවා මම බලන් ඉන්නවා. ඉඳගෙන ටික වෙලා යනකොට බෙල්ට්. ආයෙත් ආයෙත් කරනවා ඒකට. ආයෙ මොකද මේ ඉන්න එපා. ඒක තීන මිද්ද වවන්නේ. විනාඩි දෙකෙන් නැගිටින්න ඕනේ. නැගිටලා යන්න ඕනේ එළියට. ගිහින් ආයෙ ඉඳගෙන බලනවා. බැලලා ටිකක් බලනවා පොඩ්ඩක් යනවා හරියනවා හරියන්නේ නැත්තම් නැගිටිනවා. නැතුව මේක පැයක් ඉඳගෙන ඉන්නවා හැබැයි වවන්නේ මොකද්ද තියෙන නිින්ද ඒක හොඳ නැහැ ඒ මිනිත්තු දෙකක්වත් ඉන්න එපා එහෙම කෙනා නැගිටින්න අනිත් පැත්තකුත් තියෙනවා ගහන්න ගිහිල්ලා අපි ගහනවා ගහලා ගහලා කඩන්න පුළුවන් නම් හොඳයි ගහලා ගහලා ගහලා ගහලා කඩන වෙලාවක් වෙනවා එහෙම එහෙම ඉඳලා එක පාරට අවදියක් වෙනවා අර තුන්ගත සැරයක් ලැජ්ජාවල නැගිටතර පස්සේ සම්පූර්ණ විවෘතකමක් මම ඒක report කරායේ බුරුම ස්වාමීන් වහන්සේට මොකද මට බුරුම ගියාට පස්සේ ගොඩක් ඒක තිබුණා මට පැයකමාරක් විතර ඉන්න ඕනේ විනාඩි පළවෙනි 35ම කියලා. මට උනානේ මට නිින්ද ගියන් කොන්දත් කරනවා. ඒක ගිහිල්ලා නිින්ද ගියා. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අන්තිම ඔළුව ඇයි සටන් කළා. රෑ. අන්තිම බිම වුණා මූණ. පැයක් දෙකක් ඉඳලා හැරෙනකොට හොලවන්න බෑ. කවුලක් සේරම. හොලව ගන්න බෑ. ඉතින් මෙහෙම කරමුනේ හිටියා. දැන් දීයෙන් මෙහෙම අත තියාගෙන ඉන්නවා. මොන විනාඩි 15ක් විතර යනකොට ටික ටික ටික ටික ටික ඇඟ ඉස්සෙන්න පටන් ගත්තා. දඟලුවා නම් කඩලා. ඉස්සුව නෙමෙයි. ඉස්සෙන්න පටන් දඟලුවා නම් කඩලා යනවා ඉස්සිලා ඉස්සිලා ඉස්සිලා හරියට කෙලෙන්නුනා අන්න ඉද්ද ගැහුවා වගේ ආවා හැබැයි බැලුවා මෙතන ගිහිල්ලා කිව්වා හැදෙට එහෙම වෙනවා හැබැයි ඒක තමන් දැනගන්න ලිමිට් ඒ නිසා ඇත්තටම ඒව ආර්ය පරිශ්‍රයෙන් වැඩනවා සමහරලාට නිදිමත එනවා සමහරට ඇත්තටම ගිහලා නිදි මේ කියන්නේ තීන මිද්දට වැටලා පැය ගණන් ආස්ති වෙනවා සමහරලාට එහා පැත්තට ගිහිල්ලා සම්පූර්ණ ඕපනින් එකක් එනවා එතකොට නම් එතන ඉඳලා වැඩ ගන්න පුළුවන්. ඊට පස්සේ 10 විතර එනවා නැත්තම්. ඊට පස්සේ කරන්න තියෙන ලෑස්තිලාම යන්න ඕනේ භාවනා අනේ කරන්න නිින්ද බලන්න. නිින්ද බලන්නම ගියාට පස්සේ තේනවා අපි නිකම්ම නිකන් ගැරන්ඩි හැවක්. කෙලින් කරපු මල්ලක් වගේ හිස් මල්ල කෙලින් හිටින්නේ නැහැ වැක්කිරෙන්න ගන්න. අරමුණු රාගේ තියෙනවනම් ද්වේෂේ තියෙනවනම් ඉද්ද ගැහුවාගේ හිටිනවා. රාග ද්වේෂ නැති වෙනකොට සක්මනෙත් වෙනවා. පරියන්කෙත් වැක්කිරෙනවා. ඒ කියන්නේ කෙලස් නැහැ. මේ මැෂින් එක දුවන්න රාග ද්වේෂ තියෙනවා. නැත්තම් ඒ බව නැතිකම එළඹ වාසය කරනවා. මේවා පොඩ්ඩක් දෙමුකෝ මනකට. ඈ? පොඩ්ඩක් යන ඕනේ. ඕනේ. රාගදේශ පොඩ්ඩක් දෙනවා. දැන් ඔක්කොම දීලා තියෙන නැති වෙන්න ඔක්කොම රෂන් එකට බෙදලා දීලා පටන් ගන්න. කැමැති කට්ටිය කාපල අපි කිසිම දෙයක අඩුවක් කරන්නේ නැහැ. චී ඒක ඇතයි. මං ගන්න ඇති වෙන්න රාග ද්වේෂය දෙනවා මැති වෙන්න කාපල්ලා. ඒක ඒ තමන්ගේ බබා ලබා ගන්න බබා හම්බෙන්නේ කණික කාපියක්. ඒකේ කිසි ප්‍රශ්නයක් කිව්වා මේ පෙලක් හිතාගෙන ඉන්නවා මේ අලපැත්ත කියලා නෑ. හඳත් රාගේ. නෑ ඒ ඇහැට රාගේ. ඇහැට රූපේ. ටිකක් රාගේ. හරි ටිකක්. කොයි එකටත් ලැබෙන සුවය ලැබෙන ඉඳුරම් පිනවීම රාග නිශ්චිත දේවල් කාම සේවනයේ විතරක් නෙවෙයි. ඒ ද්වේෂය කිව්වම නුරුස්නා ගතිය. අරමුණ නුරුස්නා ගතිය. අරමුණ නුරුස්නා ගතිය කියන්නේ අරමුණ තණ්හාව නෑ. ඒක දැක්කනේ. ඒ නිසා මේ මේ දැන් ඊගාව youth program එකේ තීම් එක තමයි ඒ වගේ එන මොනොටොනි එක ඒ වගේ නිින්ද වීරියෙන් කනන්න පුළුවන්ද අපි ඇත්තටම භාවනා කරනකොට ඒ වගේ නිින්දක් එන්න ආරිනවා කම්මැලිකමක් එන්න ආරිනවා පාළු ගතියක් එන්න ආරිනවා තනි ගතියක් ඒකට බයනේ තියෙන්නේ තනි වුණා වගේ ඊට පස්සේ කියනවා සද්ධාව තියාගන්නේ ලෑස්තිලා බලයන් සතියෙන් හිටපන් ඒකට අවදි වෙන්න පුළුවන් බලන්න එන්ද ඒකේ අරුණ ලියලා තියෙනවා ළමයින්ට පාඩම් කරනකොට එපා වෙනවා එපා වෙනකොට දාලා පනිනවනේ එහෙම නෙවෙයි ඒ එපා වීම දැකලා එපා වීම ජය අරගෙන ආයෙත් පාඩම් කරන්න පුළුවන්. එපා වීම හරහා ගිහිල්ලා මේ එපා වීම කාමරාගයේ ද්වේෂයට එන්නේ නැහැ. මත් කරලා ගෙනියනවා. ඒ රාග ද්වේෂ නැත්තන එනකොට එපා වීම එනවා. ඒ කියන්නේ තණ්හාවේ අනිත් පැත්ත. ඒක අඳුනගෙන ඒකට අවදි වෙන එක තමයි බුදු වෙනවා කියන්නේ. මගේ අරගන්න කියලා නිදා ගන්න පොඩ්ඩක් ඕන කියලා ඒගොල්ලෝ මේ ඉතිරි දුරු දුන්නේ ඉන්දියා. නෑ. හැබැයි නිකම්ම නෝ නින්දියා. මගේ භාවනාවට යනවා අද මම නිදා ගන්න නැටි බලන්න. ඒ නැතුව නිින්ද එන්නේ දැන් මං කිව්වේ ඊයේ ඊමේල් එකක් කරලා තිනවා මම එංගලන්තෙට ගියා සාමිනන්සේ මුළු දිගටම දවස් 3ක් මට නිින්ද නැහැ දැන් මුළු රෑම අවදි හැබැයි උදේට නිදි කඩේ කඩිතු ගතියකුත් නැහැ ඉතින් මං කිව්ලා ඇරියා ඒ ඒ අවදි භාවයට ලංකාවේ ඉඳලා එංගලන්තට යන්න වීසා අවශ්‍ය නැහැ. වීසා නැතුව අවදි භාවය යන්න පුළුවන්. ධර්මයේ කොතනත් ක්‍රියාත්මක වෙනවා. උඹ මේකට මේක පිළි අරගනි. කියනවා මට විශාල වැඩ කොටසක් තියෙනවා යුතුයකම් බහර ගොඩක් තියෙනවා දවස් 30න් වැඩ. රැට ගිහිල්ලා ඇඳට ගියාට පස්සේ විනාඩියක්වත් නිින්ද යන්නේ නෑ. සම්පූර්ණ අවදි. ඉතින් අවදි වුණාට පස්සේ නිින්ද යන්නේ නෑ. එතකොට බේත් බොන්න නිදි බේත් බේත්. නිින්ද යන පටන් ගත්තට පස්සේ තිබ්බ ගමන් හිස් මල්ල කෙලින්න සිටි වගේ වැක්කෙනවා. ඉතින් ওই දෙකටම ඒ දෙකම පිසු කෙන්න තැන තමයි භාවනා මධ්‍යස්ථාන කියන්නේ අන්නේ පිස්සන් කොටුවට තමයි. ඒ දෙකම මේක ඇතුලේ තියෙනවා. උද්දච්චයට නිින්ද යන්නත් තමයි ඒක ලෙඩක්. හැබැයි ඒ උද්දච්ච නින්දයක් නැත්තම් නින්දයක් නැත්තම් ඒක හොඳයි. නෑ උද්දච්ච නින්දයක් නැත්තම් උදේට කඩਿੱතු. දැන් මේ මේ සමාධියට නින්දයක් නැති හොඳයි. ලොකු සාංශය කියන්නේ හැම වෙලාවෙම හිත විස්්‍රාම වෙනවා නම් විශේෂ වෙන විස්්‍රාමයක් ඕනේ නැහැ. ඒ කියන්නේ ලොකු සාංශය කිව්වා මේ සජ්ජිකාංගේ රකින්න අය. තනිකර විනාඩියයි කිව්ව නින්ද යන්නේ හරියට. ටික් ගාලා ගියා නැගින් නින්දකින් ඇහැරනවලු එයා දන්නේ නැහැ. ඒ තරම් කෙටි. මේ සජ්ජිකාංගේ. ඒ ඉරියව්ව මෙහෙමයි ඉන්නේ. දෙකක් තුනක් තියෙනවා. එකක් තියෙනවා දුර මේ මුරුදු කියලා හේතු වෙලා භාවනා කරනවා. දෙවෙනියා ළඟ ඉන්නවා නිදි මතට හේතු වෙනවා. තුන්වෙනියා මැද ඉන්නවා කොහොමදත් හේතු වෙනවා. ඒ උච්ච. මොකද ඒක මධ්‍යම උත්කෘෂ්ඨ. නෑ ඒක ඇත්තටම හැමදාම කරන්න බෑ. සමහරවිට හොඳ හිත අවදි වෙච්ච වෙලාවේ පුදුමාකාර විදිහේ කෙලින් හිටන ගතියක් තියෙනවා. මම වෙලා දිගටම කරන අය ඉන්නවා. නෑ එතකොට ඒ කරනකොට මුලදී අර ඕන දෙයක් වෙච්චාවයි කියලා මුරුදුකවෙන් පටන් ගන්න ටික ටික ටික ටික මධ්‍යම වෙලා උත්කෘෂ්ණ මට්ටමට යන්න පුළුවන්. කාටවත් පටන් ගන්න උත්කෘෂ්ණ කරන්න බෑ. දවස් තුනක් එක දිගට නිින්ද කිය නැත්නම් ඉන්සොම්නියා පිස්සු. මේ අපි කාම ලෝකේ ඉන්න ගමන් නිින්ද කිය නැත්නම් ඉවරයි. ඒකෙන් තමයි ওই කාම ලෝකේ ඇති වෙන ওই දැවිලි දැවිලි ඔක්කොම ඉවර කරන්න නිින්දෙදී. ඒ නැත්නම් කො බොන්න ඕනේ, දෑහෙන්න බොන්න ඕනේ. පොඩි ටිකක් බිලා බෑ ඒකට. මේ වගේ ප්‍රශ්න වලදී සෑහෙන්න බොන්න ඕනේ. නෑ කහට නේ ඔය සැරබීම. ඉතින් ඒකයි ඔය මිනිස්සු බොන්නේ. ජයජාතන කියවල මෙහෙම යුද්ධ යනකොට අයිසේ ඌවම තමයි. ඔය නරක දේවල් වෙන්න තමුසලට හම්බෙන්නේ සැරබීම ටික ගිහිල්ලා හොඳට පුදිය ගන්නවා කියලා. නේද වෙන මොනව කරන්නේ? දැන් හොඳටම දන්නවා මේ යකා දිනනවා. හතුරා දිනනවා. ඉතින් අපේ පැත්ත කරන්නත් බෑ. පරදින බව දන්නවා. ඉතින් සැරබීම ටික බුලේ බුදියන එක. භාවනා කරාට පස්සේ සත්‍ය. පින්ටි වලත් තියෙනවා. මේ භාවනා කරනකොට කාම රාගේ පිටිකේ නැති වෙච්ච ගමන් එක්ක නින්දට වැටෙනවා නැත්නම් තද අවදියක් එනවා. ඉතින් යෝගාවචරය නින්දට වැටෙනවා කියලා කියන්නේ ආරාධනා පත්‍රයක් තියෙනවා. එයා අල්ලගන්නේ නැහැ තාම. අවදි වුණයි කියලා කියන්නේ ඒත් කරදරයක් රැට නින්දයන් නැතුව දවල්ට වැඩ කරන්න බැරි වෙයි කියලා කියනවා. නමුත් ධර්මයේ අරසා කරදෙන උදේට කටයුතු ගතියක් නැහැ. ඒ නිසා ඒ ටික දෙකම අවබෝධ කරන්න ඕනේ. මං හිතන්නේ ගිහි කාලේ මේ ටික අවබෝධ කරා නම් පැවිද්ද අමාරු නෑ. පැවිදිලා කරන්න බැරි කමක් නැත්තේ නෑ. නමුත් දැනගෙන යන්න ඕනේ මේ සතියට වැඩෙන්න පසුබිම මනසේ සකස් වීම. ඒ කියන්නේ සම්මා සංකප්ප නැත්නම් ආකල්ප සම්පත්තිය. ඒක හදාගන්න නැතුව කොච්චර භාවනා කරත් හරියන්නේ. අපි දැන් පල්ලෙහ කරන ගිරිමානන්ද සූත්‍රේ නව ආකාරයකට සංඥාව හදලා දෙන්න කියලා කියන ආනාපානෙ කරන්න ඉස්සෙල්ලා. ඒ සංඥාව හදාගන්න නැතුව මේ භාවනා ඕනේ ඉරියව්වක් එන්න පුළුවන් ආනාපාන. ඒ වගේ මේ වෙන දුක් කරදර හොඳ සැප සම්පත් සියල්ලම නැති වෙන සුළුයි අනාත්මයි. මේ ජීවිතයේ ওই කියන සුඛයක් සුභයක් ඇත්තේ නැහැ. මේ අසුබේ තියෙන්නේ කියන එකට සංඥා මට්ටමේවත් හිත හදා ගන්න නැත්නම් භාවනා කියන්නේ දනුකන්දේ ගහිලා. හිත ආතතිගත වීමක්. ඉතින් මේ මිනිස්සයා ඇත්තටම තනි සුද්ධ ද්වේෂයෙන් යයි. දන්නේත් නැහැ. ඒක උත්කෘෂ්ටයි කියලා හිතහගෙන ද්වේෂය යන්නේ. ඉතින් ඒක අයින් කරන්න ද්වේෂයෙන් බෑ. මේකට කවුන්සලින් කරලා මේ සතිය මෙහෙම තමයි කරනකොට ටිකක් කිසි එකක් වෙනවා තද ගතිය දැනෙනවා. මොකද ඒක දරන්න පුළුවන් නම් මත්තට හම්බ වෙන ආනිසංස සලකලා දිකට සත්‍යමත් වෙන්න කියලා කියත හැකියි. නමුත් ඒක නම් පිළිගන්නකම Tamange අත්දැකීමෙන් පිළිගන්න ගොඩක් කලින්. ඇදහිල්ලෙන් පිළිගන්න. ඒක සාමාන්‍යයෙන් වීරිය තනි කරම දාලා බෑ විස්රාමයේ වීරිය දෙක සමග. එහෙම නැත්තම් වෙන්නේ අර අර පිළිච්චි. දඩුගදේ ගැහුවා වගේ වෙනවා. හොඳයි එහෙනම් මෙල්බන් නගරෙන් අපි සද්ද නැත්තම් අපි නතර කරන්නයි හදන්නේ සාකච්ඡාව මොකද කියන්නේ? සුදමයිතුනන්නාන්ත මේ අර විශ්වශයගේ ප්‍රශ්නේ මොකද උනේ කියලා දැනගන්න. මේ ඔය මේක මෙල්බර්න් නෙවෙයි හරිද? අවුරුදු ගණන් වලින් මනින්න ඕනේ දවසෙන් දෙකෙන් සති වලින් මනින්න බෑ. ඒ හිමීට තමයි ගනුදෙනු සිද්ධ වෙන්නේ. මේ මේක මෙල්බර්න් නෙවෙයිනේ. <laughs> මේ මේ ධම්මරන්ජ ආමතුරු ළඟ ඉන්න බව තේරෙනවද ඔයගොල්ලන්ට? එimhe එimhe. ආ, ඉතින් සන්තෝෂද? එහෙමයි කරන්නේ. ඒක කාටද ආඩම්බර? අපි දැන් මේ බන්ධනයක් කරලා තියෙන දැන් හැම ධර්ම සාකච්ඡාවකටම එනවා දැන් මයිත් එක්ක මේ අපි අපි දෙන්න සහෝදරයෝ වගේ ජීවත් වෙනවා. ඔයගොල්ලෝ එනකොට වෙනම පූජා වට්ටියක් අරගෙන ඉන්න. හරි එහෙනම් අපි මේක ධර්ම සාකච්ඡා නතර කරනවා අපි මම ඔය ගෙන්නන්නේ ඔය ජාත්‍යන්තරයට පෙන්නන්නේ. සෑහෙන්න ගෙවන්න ඕන ඔය වැඩේට තමරන්ති ආමතුමා. එන අපි තෙරුවන් සරණයි කියලා සමු ගන්නවා. සියලු දිනාටම තෙරුවන් සරණයි. එන අපි ඊතාවතා ചാති ගාසා සජ්ජායනා කරලා අපි ධර්ම සාකච්ඡාව අපි නම් විනිවාසේ විශ්ස කරලා තියෙන දැන් මේ මාසෙත් විශ්ස වෙන මාසයකට සැරයක් විතර වගේ තමයි අපිට දිනයක් හම්බ වෙන්නේ. සහභාගී වෙච්ච සියලු දිනාටම පින්වත් වේවා. ඒ වගේම සංවිධානය ඇති සංවිධාන කරන උදව් කරන පෙනීන පෙනී උදව් කරන සියලු දෙනාටම ඥාතීන්ටත් එකසේ පින් අයිති වේවා කියන අදහසින් ettavataචාදී ගාථා සජ්ජායනාට පෙළඹෙමු.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 තෙරුවන් සරණයි මම ඊයේත් කතා කරා මේ අර මේ කටින චිවස් පූජාව ගැන දැනගන්න මේ කොහෙද මේ ධර්මයෙන් තියෙන ඒක හේතුව තියෙන සංසය. අපි නම් මීතිරි කල ඉඳලා කතා කරන්නේ ධර්මායතනේ නම්බරේ නම් මයි ගාව ඇති. එහෙට කතා කරන්නේ. කවුද කවුද කතා කරන්නේ? මම මේ නුවරින් ඉඳලා කතා කරන්නේ. මේ මේක මේ ළඟම අපි මීතිරි කල මේ කතා කරන්නේ ඈ. ඔව් මම දන්න සෙනෙක් ඒ නම්බර එක නේ මම දන්නවා ළඟනේ තියෙන සෙනෙක් දන්නවා එතනට අපිට ඔව් ළඟයි කියලා තියෙන භෞතිකවත් ළඟව තියෙනවා තමහලාට හිතින් ඈත් වෙනවා තමාට හිතින් ලඟ වෙනවා ඉතින් එහෙම වෙනවා ඈ මේ ධර්මායතනයේ නම්බර නම්බර එක දෙන්න පුළුවන්ද එහෙම නෑ මේ කට්ටිය නම් කියනවා මේ සාකච්ඡාවක ඉන්නේ 19 වෙනිදා කියන එක විශ්වාසයි කියලා මම එතකොට මේ කොහොමද එන හෙට ඇවිල්ලා නම්බර කිල්ල ගන්නේ ආ ඒ කියන්නේ අනිවාර්යෙන් විශ්වාසයෙන් දෙන්න තියෙනවා කියලා. මෙතන ඉන්න කට්ටිය කියනවා අපේම සංඝයාවත් සම්බන්ධයි. දැන් ඒකවල නුවරින්දරේදී මම ඉස්සර මීටරිකල් ගොඩක් පාර කැවිලා තියෙනවා මේ කොතනද මේ කොතනින්ද හැරෙන්නේ මීටරිකල් අපේ Nissan වලට හැරෙන්නේ නැතුව අඩි 10ක් ඉස්සරහට ගිය ගමන් දකුණු අත පැත්තේ පාරේ. ඔව් නැසන් සර් මහපාරෙන් කොතෙන් කොතනද හැරෙන්නේ මට මතක නැහැ. කොයිද නුවර පාරේද? ඔව් සර්. <coughs> වාහනික පුද්ගලිකෙක් එනවා නම් පස්සේ ආලෙන් හැදිලා මේ කොහෙද මේ කොහෙද අත්තන ගල්ලේ පන්සලට එන පාර දිගේ එන්න ඕන. ඇවිල්ලා කිල්ලේ. එතකොට මේ මේ බස් එකේ යනවා නම් කරන්නේ බස් එකේ යනවා නිට්ටබුවට ඇවිල්ලා නිට්ටබුවේ ඉඳලා කිරිඳි වැලට එන්න ඕන. නිට්ටබුවේ ඉඳලා තියෙනවා කිරිඳි වැල බස් කිරිඳි වැලෙන් ඇවිල්ලා කිරිඳි වැලෙන් ගන්න ඕන වෙදගම බස් එක. වෙදගම බස් එක ඇවිල්ලා මීත්‍රිගල හන්දියේ බහින්න ඕන. හරි සරි ගොඩක් පිළිතුරු. තේරුම් ගන්න. ධර්මයේ තියෙන නම්බර තිබුණා මම ගාව දැන් නැති වෙලා. හැබැයි අරිදම සාන්ත ගාම නම්බරයක් තියෙනවා. මේ